ඒක හම්බ වුණාට පස්සේ සීබුද්ධිය ඇති හැම කෙනාම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ගෙනුත් ඒකට පිහිට ආධාර අනුග්‍රහය බලාපොරොත්තු වෙන අතර කිසියම් පැකිලීමකින් තොරව තමනුත් ඒකට පුළුවන් තරම් අනුග්‍රහ කරනවා. එහෙම නොකළොත් මේ ලැබිච්ච ක්ෂණය මේ ක්ෂණ සම්පත්තිය දිනු පවුණු කරගන්න අමාරුයි. මේක මේ ලැබපු ක්ෂණ සම්පත්තිය උපෙල්ලක් අපි විහිං ලොකු කාලයක් ධනයක් ශ්‍රමයක් වැය කරලා මේ චිත්තක්ෂණය ලබාගෙන තියෙනවා. නමුත් ඒක ආරස්සා කරනවා කියන එක උපයාගත්ත පමණින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ උපයා ගන්නාලද මේ වටිනා ක්ෂණ සම්පත්තිය ආරස්සා කර ගැනීම සඳහා තව වචනයක් තමයි ඒකට අනුග්‍රහ කරන එක. ප්‍රති අනුග්‍රහකරනද සමහරක් කොටස් අපිට අපේ බාහිර පරිසරයෙන් ලැබෙන්න ඕනේ. සමහරක් කොටස් අපට අප තුලින්ම සදී පැහැදී සිට ගැනීමෙන් ශික්ෂාගරුක වීමෙන් කරන්න වෙනවා. ඉතින් ඒක කෙනෙකුට නිවන් දක්කට පස්සේ නම් තේරෙනවා. නමුත් එතෙන්ට යනකම් අපිට කිසිසේත්ම මේ වගේ වැඩකට අනුග්‍රහ කරන්න තේරෙන්නේ නැහැ. අපිට තේරෙනව අනුග්‍රහ කරන්න කාමෙට නම්. ඒකනම් ආය උල් කටු උල් ගහේ කටු ආය උල් කරන්න ඕනේ කාමයට කිව්වට පස්සේ ඒක ඉබේම එකට ඇදිලා යනවා. ඉතින් එවැනි ගඟ දිග පහළට යන රැල්ල දිගේ රැල්ලට අහුවෙලා යන ගමනක් තියේදී ගඟ දිග ඉහළට යන එහෙම නැත්නම් ඒ කාමච්ඡන්දයෙන් හිත වෙන් කරලා සමාධියක් ඇති කරගන්න අනුග්‍රහ කටයුතු ආකාරය අපි ශාස්ත්‍රුන් වහන්සේගෙම බුදුහාමුදුරන්ගෙම දැන ඉගෙන ගන්න ඕන. ඒ නිසා සරුවචන් වහන්සේ එවැනි හිතගත යොදලා පූර්ණ කාලීනව බණ භාවනා කරන අයට කල යුතු අනුග්‍රහ සර්වඥතා ඥාණයෙන් තේරුම් අරගෙන අනුකම්පාවෙන් කියලා දෙනවා කාට හරි තමට ලැබිච්ච ෂණ සම්පත්තිය භාවිත බහුලීගත කරගන්න. ඉතින් ඒක උඟ දෙනකොට ඇහුණට ඒක වටිනාකම ඒකේ තියෙන අවස්ථානෝචිත ගතිය තේරෙන්නේ කලාතුරකින් කෙනෙකුට ඒකට ලොකු මේරිල්ලක් අවශ්‍යයි ලොකු සැදී පැහැදෙන ගතියක් අවශ්‍යයි එහෙම තේරුම් ගත්ත කට්ටියගෙනුත් ක්‍රියාවත් කරනකොට ඒකුත් බොහෝම ලේසයකට බොහෝම සේසයකට තමයි මේ ඇහෙන තේරුම් ගත්ත මේ අනුග්‍රහ හරියටියට ක්‍රියාවත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බණක් යොදා ගැනීමෙන් දවසකට මේ කාලයක් වෙන් කරගෙන බණක් යොදා ගැනීමෙන් අපි මේ තුනම අපේක්ෂා කරනවා එහෙම නැත්නම් මේ අනුග්‍රහ කියන්නේ කලයුත්ත මොකද්ද කියලා කනට හෙන්න සලකස් කරලා දෙනවා ආරාධනා කරනවා ආයෝජනය කරනවා Taman කල්ැතුව තිබුණු පුද්ගලික දැනුම පොතේ දැනුම අත්දැකීමෙන් මේක බුදුහාමුදුරුවෝ කිව්ව පළියට ඇත්තටම අනුග්‍රහයක් වෙයිද නැද්ද කියලා හිතින් විමසා බලන්න. චින්තාමේ වශයෙන් සලකා බලන්න. සලකා බැලුවට පස්සේ ඉතින් ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක කරන්න හිත දෙනවා ඒක න්‍යාය ධර්මයක්. ඉතින් සායක බණ ඇහෙන්න සලසන්න ඕනේ. ඇහිලා ඒක කාටද හිත වදින්න ඕනේ. හිතේ දරා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි එහෙම කෙනෙක් තේරුම් ගන්නේ ක්‍රියාවත් කරන හැටි. ඒ හැම තැනෙදීම සෑහෙන හැලීමක් සිද්ධ වෙනවා. කිව්වට බන ඇහෙන්නේ කලාතුරකින් කෙනෙකුට. ඇහිච්ච බන කනට වදින්නේ කලාතුරකින් කෙනෙකුට. ඒ දේ හරියට ක්‍රියාත්මක වෙන්නේ කලාතුරකින් කෙනෙකුට. ඉතින් ඒක ධර්මයේ ගැඹීරත්වයේ ස්වභාවය. ඉතින් ඒ නිසා සාමාන්‍ය දැනීම සඳහා කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ අනුග්‍රහිත සූත්‍රයේ මේ වගේ භාවනාවකට පූර්ණ කාර්යනීයදී ගත කරන කෙනෙකුට නැත්නම් තමන් කෙරෙහි ලොකු අනුකම්පාවකින් තමන් කෙරෙහි අර්ථ කුසලයේ සලකන කෙනාට ඒ වගේ සලකා බැලිය යුතු අංග පහක් අනුග්‍රහිත පහක් ඒ අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරන අපි හැම භාවනා වැඩමුළුවකදීම වගේ මුලින් එක මතක් කරගන්නවා අපි කරන වැඩේට අපිම ගෞරවයක් කරන්න අපිම එළඹ වාසය කරන්න නැත්නම් අනුමෝදන් වෙන්න. ඉතින් පළවෙනිම දේ තමයි සරුවත් ඥානසේ සඳහන් කරන සීලානුග්‍රහිතේ. gedarodore මෙහෙට ඇවිල්ලා හිත අලුත් කරගන්න අපි සීලයක් සමාදන් වෙනවා. ඒතර gedara dore ඉන්න එදිනදා සීලයට අපි ගෘහස්ත සීලයට පංචිල් කියනවා නම් අපි මෙතෙන්ට ඇවිල්ලා පෝසත අට්ඨාංග සීලය සමාදන් වෙනවා. එතකොට අපේ ආකල්පවල වෙනසක් අලුත් වීමක් ධෛර්යවන්ත වීමක් වෙනවා. ඉතින් පැවිද්දෙක් ඒ පැවිද්ද බාරගත්තට පස්සේ ඒ පැවිද්දගේ ඒ භාවනාවට යෝග්‍ය භාවය සරුවචනාංශේ නිතරම මතක් කරන්නේ අඤ්ඤෝ මේ ආකප්පෝ කරණියෝති අබින්නම් පච්ච වෙක්කි තබා මම මේ ගිහි කාමභෝගීන්ගේ ආකල්ප දරන්නේ මගේ ආකල්ප වෙනස් මට සීලයක් තියෙනවා මට බයලජ්ජාවක් තියෙනවා මට ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා කියලා අර සිල් ගන්න ඉස්සලා තමන්ගේ චරිතෙත් එක්ක සිල් ගත්තට පස්සේ චරිතය සාමනීර වුණාට පස්සේ චරිතය උපසම්පදා වුණාට පස්සේ චරිතේ නිතර සලකා බැලීමෙන් අර තමන් ධෛර්යමත් වෙලා ඔප්නම් වගෙන හිත තෙදවත් කරගන්න. ඒකට අපි කියනවා සීල අනුගහිතය කියලා. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් හොඳටම ප්‍රඥාවන්තයෙකුට විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාව නැති කෙනා රකින්න සීලයක් ගමරාල සිල්ලක් වගේ තමයි. ඒකෙන් කිසි හරයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එතන මෙතන ඒ කියන්නේ අදහස් කරන්නේ සීලේ වග වෙන එක. සමාදාය සික්ඛති සික්ඛාපදේසු ඒ ශික්ෂාපද සමාදන්ව ලෝකෙට පේන්න මම අරස කරනවා. ඉතින් ඒක ලීසි නෑ. ඒක ඔය සක්විති රජකමටත් වැඩිය අමාරු දෙයක්. ඉතින් අපි මේ වගේ තැනට ආවොහම අපි යටහත් පහත් බවක් වශයෙන් හෝ විවස්ථාවට යටත් වීමක් වශයෙන් හෝ අපි ඒ සිල්පද ගැන සීලය ගැන සාමූහික වශයෙන් වගේම පෞද්ගලික වග වෙනවා. අපි ඒක අපේක්ෂා කරනවා මේ වැඩසටහන යනකම් හැම කෙනෙක්ම ඒක පුද්ගලික වග වෙන්න ඕනේ සාමූහික වග වෙන්න ඕනේ. ඊට පස්සේ සූතානුග්‍රහිතය ඒක මේ අපි දැන් කරන්න ආදෙන වරින් වර බුදුහාමුදුරු කියපු දේ ඇහෙන්න සලසනවා. බණ භාවනා කරපු හොඳ ආචාර්යවරු කියපු දේ ඇහෙන්න සලස්සනවා. එතකොට අපි ළඟ තියෙන වැරදි මත මිත්‍යා දෘෂ්ටි අයින් වෙලා ටික ටික ටික ටික දිට්ටිජු කම්මේ කියන ඇද paludu ඍජු වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඒක නැවත නැවත අහුවේ නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිතර අලුත් වෙන්න අරින්න ඕන. ඒකට කියනවා සූතානුග්ගහිත කියලා. අපි හැමදාම පැයක් පැයකමාරක් විතර කාලයක් සුතානුග්‍රහිතට වෙන් කළා තියෙනවා. ඊගාට තියෙනවා සාකච්ඡානුග්‍රහිතේ. මොකද සුතානුග්‍රහිතේ එක්කෙනෙක් දිගට කියන යනවා අනිත් එකනට ආහනව මිසක් නතර වෙලා විවේකීව හොයලා බලලා නොපැහැදිලි දේ පිරිසුදු කරගන්න වෙලාවක් එන්නේ එතන දෙබසක් නැහැ. සුතය. නමුත් දෙබසකට ඉඩක් දෙනවා සාකච්ඡානුග්‍රහිතේ. දෙපැත්තටම ඉඩ දෙනවා. ඒ සාකච්ඡාව කියන එක තියෙන්නේ ඒ සරුවච්ච ශාසනය විතරයි. අනිත් ඇඟවල ਸਰබලධාරී දෙවියන් වහන්සේත් එක්ක අපිට ගණදිනු කරන්න බෑ. දෙවියන් වහන්සේ සුද්ධ ලියවිලි තියෙනවා. තියෙනවා පුළුවන් නම් කාපන් බැරි නම් කාපන් වරද්දාගත්තොත් අපායි. ඉතින් ඒ නිසා එතන කිසිම දෙබසකට ඉඩක් තියලා නැහැ. ඉතින් ඒක නිසා ඒ ඇත්ත බුද්ධුම බයකින් බුද්ධුම ගැති භාවයකින් බලු භාවයකින් බය ආදු භාවයකින් තමයි ඒ සුද්ධ ලියවිල්ල අනුගමනය කරන්නේ. නමුත් අපේ ත්‍රිපිටකයටත් අපිට සුද්ධ ලියවිලා කියත හැකි. නම සරුවත් යනච ආයෝජන කරනවා. නෝ හොයලා බලලා ගන්න. සාකච්ඡා කරලා ගන්න. මේවා විමසුන් නොනේ බලන්නේ කියලා. ඉතින් අපි සමූහයක් වශයෙන් මේ වගේ සාකච්ඡා මේ බණ භාවනා කරනකොට අපි ධර්ම සාකච්ඡා මාර්ගෙ මේක කරන මේක සම්ප්‍රදායන කූල මේකට කියන්නේ කමටහන් සුද්ධ කරනවා කියලා. එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡා කියලා මේකට නම් කරලා තියෙනවා. ඉතින් අපි අද දවසේ උදේ මේ දාණයෙන් පස්සේ අපි පැයක් විතර ඒකට අරගත්තා. ඒකෙදී අපි නිකන් අවු සලකා බලනවා මේ කියන කාරණා තේරිලා තියෙනවද අපි ඉස්සරහටද යන්නේ? එහෙම නැත්නම් මොනවද අපි අලුත් වැඩියා කරගන්න ඕනේ, සුද්ධ කරලා දැනගන්න ඕනේ කියන එක කමඨාන් සුද්ධ කිරීමෙන් ධර්ම සාකච්ඡා වෙනවා. ඉතින් මේ තුන අනුව තමන්ට අරමුණ මේකයි මෙනෙහි කරන්න ඕනේ මේකයි භාවනා කරන්න මෙහෙමයි කියලා වැටහුනොත් පමණක් එයාට සමතනුග්‍රහිතයක් ලැබෙයි. හිත අරමුණට කීකරු වෙන ගතියක් තියෙයි. අරමුණේ ආම්බන් වෙන ගතියක් තියෙයි. වැයිරියව ඉන්න පුළුවන් ගතියක් තියෙයි. එහෙම නැත්නම් ඒ සීලේක හිත පීතර නැත්නම් වික්ෂිප්ත මනසක්, අන්‍ය විහිිත මනසක් ඇති වෙයි. කරන්න ඕන දේ මොකක්ද කියලා බණෙන් අහගත්තේ නැත්නම් පිරිසක මැද හිටියට තාමත් අර gedirin ගෙනාපු අදහස් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ සාකච්ඡා කරලා නමට අහන්න ඕනේ ප්‍රශ්න මේකයි කියලා හරියට ප්‍රශ්න වර්ණගා ගන්න බැරි නම් හැමදාම වෙන භාෂාවකින් කතා කරන පිරිසක් මැදට ගියා වගේ අසරණ වෙන තනි ගතියක් එනවා. සාකච්ඡාවක් sannivedanayak වෙන්නේ නැහැ. ඉතින් ඒක අපි සාමූහික වශයෙන් තලකා බලන්න ඕන. සලකා බලලා අපි හැම කෙනෙකුටම ඒ සීලානුග්ගහිතේ සූතානුග්ගහිතේ සකච්ඡානුග්ගහිතේ ලැබෙන විදිහටයි අපි මේ විවස්ථා සකස් කරගෙන ඉදිරියට යන්නේ. ඒකට එක්කනාට එක්කනාට ඒ තමන් කරගත්ත වැඩේ සාර්ථකත්වය මේ සමතානුග්ගහිතේ ලැබෙනවා. ඒ කියන්නේ වාඩි වෙලා ඉන්න පුළුවන් වෙලා ටිකක් වැඩි වෙනවා. එන්නේ එන්නේ එන්නේ අරමුණත් එක්ක ඉන්න වෙලා වැඩි වෙනවා. ඉතින් ඒකට තමන්ට ඒකේ ගැම්මක්, ඒකේ ජාබයක් ඉදිරි ගමනක් තේරෙනවා. ඊ ගාවට ඒ හතරෙම කුළු ගැනීමක් විදියට එහෙම මුණිච්ච කරගත්ත එහෙම මුණ දීගත්ත එහෙම ආපాతගත කරගත්ත අරමුණෙහි ඇති හැටිය දැකීම මේකේ භාව ලකුණු ස්වභාව ලකුණු ගති පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ වශයෙන් අවබෝධ කිරීමට විපස්සනාව කියනවා. ඉතින් මේ විදිහට මේ අනුග්‍රහිත පහකින් තමයි අපි මෙතෙක් සාක්ෂාත් කරගත්තේ නැති ඒ චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵල සමාපatti අපි ලබා ගන්න. හැම කෙනාම අපි පොදු අරමුණු විදිහට ඉදිරියෙන් තියා ගන්නවා වැඩමුළුවක. ඒ Taman ළඟා කරගන්න බැරි වෙච්ච ඒ චේතෝ විමුක්ති ඵලය හෝ ඒ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය ලබා ගන්න මේ කටයුතු කරන්න කියලා. ඉතින් මේ වචන ටික සඳහන් කරේ ධර්ම දේශනාවක් සාධාරණීකරණය කරන්නයි. ඇයි අපි බණකට මේ වගේ වාඩිලා ඉන්නේ අපි ඔක්කොම දන්නේ නැත්තො නෙවෙයිද? අපි අපේ ශේෂ්ඨවල අපි ලොක්කො නෙවෙයිද? අපිට මොනවද ආ ඉගෙන ගන්න තියෙන්නේ කියලා එහෙම හිත දැඩි කරගන්න නරකයි. මේක සාරුවත්යන් වහන්සේ දේශනා කරපු දෙයක්. ඒක නිසා අපි ධර්ම ගෞරවයෙන් යුක්තව මේකට කන යොමු කරනවා. ඊට පස්සේ මේ සඳහා ඒ ධර්ම දේශනාවක් නැත්නම් සුත අනුග්‍රහිතේ සඳහා නැත්නම් බහුශෘත භාවයේ සඳහා නැත්නම් අසුවිරු ඥාන වැඩිම සඳහා එහෙම නැත්නම් වැඩේට අදාළ පොතේ දැනුම ලබා ගැනීම සඳහා අපි ਸਰුවඥ දේශිත සූත්‍රයක් එහෙම නැත්නම් දේශනාවක් ඉදිරියට ඉදිරිපත් කරගන්න. ඉදිරි කරගෙන අපි ඒක පුළුවන් තරම් අපේ අත්දැකීමෙන් අපේ සූතමේ ඥාණයෙන් විග්‍රහ කරන ගමන් අපි ඒක මේ පැලයකට හැදෙන පැලයකට වතුරක් කරනවා වගේ ආහාර දෙන්න වගේ පොහොර දෙන්න වගේ අර සූතමේ ඥාණි ලං කිරීමක් තමයි මේ ධර්ම දේශනාවේ කෙරෙන්නේ. ඉතින් මේ වැඩමුළුව සඳහා අපි පසුගිය වැඩමුළු දෙකටම ගත්ත ඒ අනුමාන සූත්‍රය ඉදිරියට තියාගන්න එක තමයි මම අදිෂ්ඨාන කරගෙන තියෙන්නේ. අපි 89 නැත්නම් 89 වෙනි වැඩමුළුවේ මේ ඉන්නේ 88 87 කියන දෙකටමත් අපි ගත්තේ මේ අනුමාන සූත්‍රය. නමුත් කවුරුත් හිත පසර දාගන්න මන්දෝත්සාහය වෙන්න අවශ්‍ය වෙන්නේ. අපි ඒ සූත්‍රයේ ඒ පරණ කරපු වැඩමුළු වල සාකච්ඡා කරගන්න බැරි වෙච්ච කොටස නැත්නම් ඉදිරියට යන අංක තමයි අංග තමයි අපි මේ වැඩමුළුවට ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විදිහට අපි අනුමාන සූත්‍රයට යොමු ලබා ගත්තට පස්සේ මම කැමති නිදානයක් පසුබිමක් එහෙම නැත්නම් සිද්ධි වෙච්ච හැටි ඉතිහාසයේ වශයෙන් බලලා මොකද්දයි මේ අනුමාන සූත්‍රය කියලා කියන්නේ කියලා කෙටි හඳුන්වීමක් කරන්න. ඉතින් මේ අනුමාන සූත්‍රයට මේ සූත්‍රයක් කියලා කියන්නේ ඒක මේ නූල කියන අදහස. අපි එදිකැලක් කරගෙන 60ක් කපන්න යනවනම් අපි ඒකේ පතරම ඇඳ ගන්නවනේ. ඒ වගේම වඩුවා ඩීයක් අරගෙන පුටුවක් හදන්න යනකොට ලිය ඇඳ ගන්නවා ඇඳගෙන ඒ අනුව තමයි කපන්නේ. ඒ අනුව තමයි ඊට පස්සේ ඉතුරු වැඩ ටික කරන්නේ. ඒකට තඳායි නූලක් ගහ ගන්නවා. බොරදම් ගන්නවා කියලත් මේකට කියනවා වඩු කර්මාන්තේ. ඊට පස්සේ මේ නූල අපිට උදව් වෙනවා. ගත්ත මිම්මක් හැටියට ඒ වැඩේ ඉදිරියට කරගෙන යන්න. අන්න වගේ මේ සරුවඥ දේශිත ධර්ම එක සංසිද්ධියක් විතරක් නෙවෙයි සූත්‍රයක තියෙන්නේ සූත්‍රයේ සිටිවිලි සිද්ධි මාලාවක් තියෙනවා. නැත්නම් චිත්‍රපටියක නාටකමක ජවනිකා මාලාවක් වගේ ඒ හරහා ඒ සිද්ධි මාලාව හරහා තේමාවක් දూరుම් ඒ සරුවචනාංශේ ශ්‍රාවකයන්ට දෙන්න බලාපොරොත්තු වෙන අනුකම්පාවෙන් දෙන්න බලාපොරොත්තු තේමාවක් තියෙනවා ඉතින් ඒ තේමාව විස්තර කරන්න එක සිද්ධියකින් බෑ. එක සිද්ධියකින් තේරුම් ගන්න තරම් අපි උග්ඝටිතඤ්ඤු විපංචිතඤ්ඤු නෑ. අපි ඤෙය පදපරම වගේ වුණොත් අපිට සිද්ධ වෙන්නේ එක සිද්ධි මාලාවක් තියා බල ඒකේ ගලණය ඒකේ භූමිකාව ඒකේ තේමාව ඒකේ දර්ශනය අපි තේරුම් ගන්න. අන්නෙවැනි සිද්ධි කීපයක් සම්බන්ධ වෙච්ච සිද්ධි මාලාවකට එහෙම නැත්නම් ජවනිකා මාලාවට අපි සූත්‍රය කියන නම සඳහන් කරලා තියෙනවා. මේකෙදි තියෙනවා දීර්ඝ සූත්‍ර ඒවා දීඝනිකාය කියන කොටයි පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේ සිද්ධි ගොඩක්. අවුරුදු ගාණක් සිදු ඇතුළත සිද්ධිය මට යුග ගාණක් ඇතුළත සිද්ධිය නැත්නම් බුද්ධාන්තර කාලයක් සිද්ධ සිද්ධ වෙච්චව පෙළගස්සලා තියෙනවා. තම තියෙනවා මජ්ක්‍ධිම නිකාය කියලා එකක්. දීඝනිකාය තරම් දිග නෑ, සූත්‍රයක් දිග නෑ, සිද්ධි බහුලත් නෑ. ඒකේ තියෙන මධ්‍යම ප්‍රමාණය. ඊට පස්සේ පිරිච්ච කොටස් සංයුත්ත නිකාය අංගුත්තර නිකාය කුද්දක නිකාය වශයෙන් ඒ සිද්ධි ප්‍රමාණය අනුව නැත්නම් සූත්‍රයේ දිග ප්‍රමාණය අනුව වර්ග කරලා තියෙනවා. ඉතින් මේ අනුමාන සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකාය කියන පොතේ. කියන්නේ මැද පමණ සිද්ධි මාලාවක් මේකේ තියෙනවා. ඉතින් මේ අනුමාන සූත්‍රයේ අපි මේ වැඩමුළු දෙකකට අපි මේක තේමා කරගත්තා මාතෘකා කරගත්තා. දැන් ඒ සූත්‍රයේ අංග සම්පූර්ණ වෙනකොට සාකච්ඡා කළ යුතු අංක 18ක් තියෙනවා සාමාන්‍ය දල වශයෙන් මතක තියාගන්න. අපි ඒකෙන් භාගයක් පසුගිය සූත්‍ර දෙකෙදි කරලා තියෙනවා. ඉතින් අපි කරන්න හදන්නේ 16 9ක් කරලා තියෙනවා 10 11 12 වශයෙන් අපි ඉදිරියට මේ වැඩමුළුවට ගන්න නිසා අර සාකච්ඡා කරපු කොටස් ගැනීම නෑ හැබැයි තේමාව එකයි. එතකොට මේ අනුමාන සූත්‍රයේ තවත් කාරණාවක් අපි ඉස්සරහට ඇන්සලා මතක තියාගන්න ඕනේ. මේ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සංයුත්තනිකාය අංගුත්තරනිකාය කුද්දකනිකාය වාසයෙන් මේ තියෙන පොත්වලට අපි පාලිය කියලා කියනවා බුද්ධ භාෂිතය කියලා කියනවා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කියලා කියනවා නමුත් මේ සියල්ලම බුද්ධ භාෂිතේ නෙවෙයි සමහරක් ශ්‍රාවක භාෂිත හැබැයි සරුවචනන්සේ අනුමත වෙලා තියෙනවා සරුවචනන්සේ වැඩ ඉන්න අවුරුදු ඒ 45 කාලය ඇතුළත මේ ශ්‍රාවකයන් හොඳ ඒ කාලේ ජේෂ්ඨ ශ්‍රාවකයන් දේශනා කරපු දේවල් සරුවචනාංශය අනුමත කරාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක කටපාඩම් කරන ඉඳලා මේක කිව්වත් හැබැයි සරුවචනාංශය අනුමත කළත් හැබැයි නම් ආනන්ද ස්වාමීන් සංගීතයට නංගු නැත්නම් සංගායනාවේදී මතක් කරලා දෙනවා. දැන් මේ සූත්‍රයත් සරුවචන් වහන්සේ අලවුනුවර වැඩ ඉන කාලේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරලද සූත්‍රයක්. ඒ නිසා මේක වැටෙන්නේ ශ්‍රාවක භාෂිතයට. ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ ඇසුරු කරන ඒ ගෝල බාල පිරිසට උගන්වන්නට හදන තේමාව එතමේ සූත්‍රේ පුරාවට ගමන් කරන දර්ශනය තමයි දෝචස්ස කරන ධර්ම එහෙම නැත්නම් අනුන් අප්‍රිය අමනාප වෙන ධර්ම 18ක් සඳහන් කරලා තියෙනවා. ඒ 18 යම් කිසි කෙනෙක් හිතාමතා හෝ නැත්නම් අසිතා නොසිතා නොමතා හෝ අනුසේ වශයෙන් හරි තියෙනවනම් යම් කිසි කෙනෙකුගේ సంతානේ ඒකේන අප්‍රියමනාප කෙනෙක් බාටපත් වෙනවා ඒ ධර්මයේ හේතු කරගෙන. ඉතින් ඒක ඒ භාවනාවක් වැඩ කරන ක්ෂණ සම්පatti උපය ගන්න හදන චේතෝ විමුක්තියක් චේතෝ විමුක්ති ඵල සමාපත්තියක් ලබන්න හදන කෙනාට ඇහැට ගුණක් වැටුණා වගේ ඒ ආධ්‍යාත්මික ගමනට සෑහෙන බාධාවක් කරනවා මේ දෝවචස්ස කරන ධර්ම නැත්නම් දුර්වච කියන වචන අපි පාවිච්චි කරන එක එච්චරම සිංහලයේ පාවිච්චි වෙන්නේ නැහැ අපි තේරුම් ගන්න බලමු මේ ධර්ම දේශනාව විවරනකොට මොකද්ද මේ දුර්වචකම කියලා කියන්නේ. නමුත් දුර්වචකම නිසා තමයි ලැබෙන ඍජු අවාසිය තමයි තමන් කැමති වෙන පුරුෂයෙක්ගේ හෝ වේවා අකමැති වෙන කෙනෙක්ගේ හෝ වේවා තමන් කෙරෙහි අප්‍රියමනාව ගතියක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා බණ භාවනා කරන්න කැමති යටහත් පහත්වර සුවචව දෝචස්ස කෙනෙකුපත් අනිත් පැත්ත සුවච බව ඇති කරගන්න හදන යෝගාවචරයට මේක ලොකු පිළිකාවක්. ලොකු අවනම්බුවක්. ලොකු නොගැලපෙන දෙයක්, තරම් නොවන දෙයක්. නමුත් එයා දන්නේ නැහැ. දිගටම යාගෙන් මේ නරක ගඳ වහණය වෙනවා, නරක වචන කියවෙනවා, අදාළ කරන හොඳයි කියලා වැදගත්ුන් ආශ්‍රය කරගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා කොච්චරක පාඩුවක් වෙනවද කියලා කියන්න බෑ. ඉතින් මේක එයාටම තේරෙන්නේම නැත. කවදාකවත් ඒ විදිහට තේරෙන්නේ නැහැ. එයා හිතාන ඉන්නේ මම ඇත්තටම බොහොම සුවච යටහත් පහත් ඔලමුල ගති නැති කෙනෙක් කියලා. නමුත් එයාගේ ක්‍රියාවලියෙන්, වචනයෙන්, හිතවිල්ලෙන් එයා අනුන්ට දුර්වච වෙනවා, ඔලමුල වෙනවා, දඩබ්බර වෙනවා, ප්‍රගල්භ වෙනවා, පදක්කිනක් ගහේ නැති වෙනවා, අක්කම වෙනවා මේ විදිහට එක වචනයක්වත් අපිට තේරෙන්නේ නැහැ මොකද අපි මෙව ගැන හිතලාවත් නැහැ. අක්ඛමෝ කියලා කියන ඉවසන් නැති ගතිය, පදක්කිනක් ගහයි කියලා කියනවා දෙන උපදේශය, ඇදුරු උපදේශය ගෞරවයෙන් පිළිගන්නකම, දුර්වචකම කියලා කියනවා සුවච නැහැ කියන දේ අහලා බාර ගන්න කැමති නැහැ. ඒකට හරස් කපනවා. ඉතින් ඒ නිසා අප්‍රියමනාප ගති පහළ වෙනවා. ඉතින් මේක ඕනෙම දෙබසකදී ඕනෙම sannivedanayakදී ඕනෙම පාර්ශව දෙකක් අතර සම්බන්ධයේදී ওই ලෝකේ කොච්චර ইনফরমේෂන් ටෙක්නොලොජි තියෙනවා කියලා කිව්වත් අනාගෙන තියෙනවා. එnde end අනා ගන්නවා වැඩි. ওই ටෙක්නොලොජි කොච්චර දියුරුණත් යත්තල පහසුකම් කොච්චර දියුණත් හිත එnde end ඔලොමල වැඩි. මාන්නකාරකම් වැඩි. ප්‍රගල්බ වැඩි. හිතුවක්කාරකම් වැඩි. ඉතින් මේ නිසා ඒ අපේ අම්මා අපිට බයිනෝර කියන්නේ තොපි හිතුවක්කාර જાතිකේ කටපාඩම් කරලා තියෙන කියලා කියනවා. ඒ කියන්නේ දෝචස්සකරණේ ඉබේම ඇවිල්ලා ඇඟේ. කියන දේ මොකක්වත් අහන්න කැමති නැහැ. ඒකලා හිතුවක්කාර જાතිකේ කටපාඩම් කරලා තියෙන කියනවා කියන දේ හිතුණු දේ කරනවා. ඉතින් අපි හැම කෙනාම වල්බూరు නිදහසක් විදියට ඔන්න ඕක තියාන තමයි මේ දේශපාලන අයිතින් ඉල්ලන්නේ. අපි සමාජික අයිතින් ඉල්ලනවා ආර්ථික අයිතින් ඉල්ලනවා මේ වල්බూరు නිදහසක් අරගෙන. ඉතින් මේක දිනුවයි කියලා කියන්නේ විනාශය. ආධ්‍යාත්මික විනාශය. රට විනාශය. සදාචාර විනාශය. බුද්ධ ධර්මයේ වගේ බුදුහාමුදුරුවෝ වගේ අර බොහොම මෙලෙක්ව කරන කට්ටිය මුසුප්පු වෙනවා. කැලෑවා දිනවා. ඒක නිසා ඒක අපි දන්නවා නම් දකින්නවා නම් සමාජයේ හරස්කඩේ දවසින් දවස පේනවා නම් අපිට කල හැක්කක් තියෙනවා. බුදුරජාණන් අපට මතු කළ දෙනවා උඹත් චේතෝඵල විමුක්තිය ලබාපන් චේතෝඵල විමුක්ති සමාපත්තිය ලබාපන් ඒක විතර නෙවෙයි ලෝකෙට ආදර්ශයක් වෙන විදිහට මේ සුවච ධර්ම වඩලා දෙන්න. ඒක ලේසි නම් නෑ ගොයියෝ. අපි හිතන තරම් ඒක ලේසි නෑ මොකද ඒ තරම් ඒක ඇටුවම් බහලා තියෙන. ඒක තේරෙනවා මේ මහා මොග්ගලණ ස්වාමීන් වහන්සේ මේ අනුමාන සූත්‍රයේ කොච්චර දක්ෂ උපමාවකින්ද කොච්චර දක්ෂ දක්ෂකමකින්ද මේක කෙනෙකුට පිළිගන්න කැමති කෙනෙකුට හැදෙන්න කැමති කෙනෙකුට මේක ලබලා දෙන්නේ ඒක ඔච්චර ගැඹිරත්වයක් තියෙනවද කියනකොට තේරෙනවා මේක ගහලා දඬුවම් කරලා පටවලා පණවලා කොහොමඩක්වත් කරන්න බෑ. එනිසා හැම සුද්ධ ලියවිල්ලකම තියෙන්නේ අනපනත්. ඔක්කොම එන්නේ මිනිස්සු ඔලොමල කටනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියන්නේ අනක් නැති පණක් කියලා. පණතක් තියෙන. බුදුන්සේ පණවල තියෙන හැබැයි අන කරලා නැහැ කාටවත්. මේ අනක් නැති පණත අනපනත් කරන කාට තමයි කියන්නේ ආගංකාරයයි කියලා. ඒ මිනිහේ බුදුහාමර කියපු පාත් කරපු පණත තමන් අධිකාරියක් කරන අනුන්ට අන කරන්න හදන. මේක තමයි මානවයට මානවය කරගන්න පුළුවන් උප්පරිම දඬුවම. මේක දේශපාලන වශයෙන් තුප්පහි වැඩක්. පහත්ම වැඩක්. අන්තිම නපුරුයි. මේක බුද්ධ ආගමෙන්තර හැම ආගමෙම මුල සිට ආග දක්වාම තියෙනවා. දෙයයන්ට මෙහෙම කියලා තියෙනයි කියලා දෙයියෝ තියා උගේ අම්මවත් හිතපු නැති දේවල් ලොක්කෝ කියලා. ඒ සුද්ධලිය විල්ල විතර හරස්සුරස් කැපෙන දේවල් කොහෙවත් නැහැ. අවාසනාවට වගේ දැන් මේ වෙනකොට ලෝකයේ බෞද්ධ ත්‍රස්තවාදීන් රටවල් හතරක ඉන්නවා. සංවිධාන වශයෙන් සංවිධාන වෙච්ච මූලධර්මවාදීන් රටවල් හතරක හිටියා මේ අවුරුදු පහකට උඩින් හිටියේ එක රටක බංග්ලාදේශ වල හිටියා ඒ චිතගොන් වල බෞද්ධ ත්‍ස්තවාදයක් තිබ්බා ලෝකේ දන්නේ දැන් ලංකාවේ ඉන්නවා බුරුමේ ඉන්නවා තායිලන්තේ ඉන්නවා ඒක නිසා ඒ සියලු දෙනාට අනෙකත් ඇත්තේ ඒගොල්ලොන්ගේ අඩුපාඩුකම් තියේදී නිර්වාණික ත්‍රස්තවාදීන් කියලා කියනවා. ඒගොල්ලෝ මේ නිවන ලබන්න ත්‍රස්තවාද ඉදිරිපත් කරගෙන දැන් ඒ අර ඒ දුර්වච කමේ ඔලොමල කමේ කඩප්පුලි ගමේ කෙලවරටම ගිහිල්ලා. ඒ මොකද බුදුහාමුදුරෝ අනක් නැතුව පණවන ලද මේ දේවල් අනක් කරගෙන Tamanට නෙමෙයි අනුන්ට. ඉතින් මේ වැඩේ නිසා අපි මේ 2600 අවුරුද්ද වෙනකොට තීර්ණාත්මක තැනකට අවිල්ලා තියෙනවා ජනප්‍රිය බුද්ධ ආගම. ඒක ඉස්ලාම මේක ඉතින් ක්‍රමයෙන් වැඩිගෙන ආවා. අද වෙනකොට ඒක සංවිධානයේ වෙච්ච තත්ත්වවාදී කණ්ඩායම් සංවිධානයේ වෙච්ච මූලධර්ම කණ්ඩායම් හැදිලා ඉන්නේ. ඒක ඒ ඇත්තන දොස් කියන දෙයක් නෑ. ඒක ඉතින් අර ගොඩනැගීගෙන යන දේ. ඒකට හේතුව මේ ਸਰුවඥ දේශිත ධර්මය ජන විඥාණයට දාන්න යෑමෙන් වෙන හානියක් වෙලා තියෙනවා. අපි භාවනා කරනකොටයි ඔය කියන මූලධර්මවාදී ඇති වෙනස අපි මේකදී සාමූහික වශයෙන් අපි සීල අනුග්‍රහිතේ ඉන්නවා සුත අනුග්‍රහිතේ ඉන්නවා තාකච්ඡා අනුග්‍රහිතේ ඉන්නවා සමාධි විපස්සනා අනුග්‍රහිතේ ඉන්නවා හිටියට මේක මම මගේ හිතට වද්දා ගන්න හදනවා මිසක් කාටවත් පටවන්න ගිය ගමන් අනපනත් වෙන්න ගන්නවා ඒක දේශපාලන අතකොලුවක් දේශපාලන ආයුධයක් බාටපත් වෙනවා. ඕනම වෙලාවක එන්න පුළුවන්. වෙච්ච ගමන් හොදා ගන්න බැරි කක්කාවක් එන්න. මේක තමන්ගේ මල පනින තැන එනතන් අනුන් තමන් දිහාට හෝ තමන් අනුන් දිහාට කොතනදීද පනින්නේ මේ අප්‍රිය පැත්තට යන්නේ කොහෙද අමනාප පැත්තට යන්නේ කොහොමද කියලා බැලුවොත් අපි ඔක්කොටම සිද්ධ වෙන්නේ එකම තාලෙට. ඒක චිත්ත නියාමයක්. දැන් මේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ චිත්ත නියාමයේ පෙන්ලා කියනවා මෙන්න මෙහෙමයි කොයියෝ මේකේ වැඩේ. ඒක මේ පොඩි වැඩක් නෙමෙයි අවුරුදු ලක්ෂ ගාණක් අපේ හිත තත්වගත වෙලා ඇති වෙලා යන වැඩක්. බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සෙල්ලා හිතුවා මේක කොහොමද කරන්න නැති කරන්න බැරි වෙයි කියලා. ඒ තරම්ම මෙව ඇටුවම් බහලා තියෙන නමුත් බුදුජානනාංශි කරලා අනුණ්ඩ කිව්වා මේ අවුරුදු ලක්ෂ 44 400කට කොහොද වැඩි ගාණක ඉඳලා එන දේ විද්‍යාක විද්‍යාඥයෝ ගණන් කරලා තියෙන විදිහට මේක දැන් අදිෂ්ඨානයක් ගත්තොත් නොබෝ කලකින් නැති කරන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ තමන්ගේ ජීවිත කාලය ඇතුළත ඔප්පු කරා. ඒක අවුරුදු 45ක් ඇතුළත විශාල පිරිසකට ඒත්තු ගන්නලා දුන්නා. ඒක ආශ්චර්ය ධර්මයක් අවුරුදු 2600 ගිලත් අද වෙනකනුත් තියෙනවා. හැබැයි එක පදනමක ඒක සිද්ධ වෙන්නේ. මේ ධර්මයේ Tamanට ගත්තොත් 100ක් ඇත්ත. කාට හරි යොදවන්න ගිය ගමන් අපි දේශපාලනච්ච බාටපත් වෙනවා. අපි අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන කායයටපත්පත් වෙනවා. අපි අනපනත් අනුන්ට නිකුත් කරන බාටපත් වෙනකොට අපි අපේ නිහතමානිකම නැතුව යනවා. යෝගාවචරකම නැතුව යනවා. අපි අනිවාර්යම කෙලෙස් රාශියකට අයිතිවාසිකම් ලබනවා. ඒ නිසා මේ වගේ දෝවචස්ස කරන ධර්මයක් මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන හැටි බලලා අපේ ජීවිතේට ඒක දාලා අපි කොයි වෙලාවෙදීද මේක සම්බන්ධ වෙලා අනුන්ගේ අප්‍රියමනාපයටපත් වෙන්නේ කියන එක මෙතන ඉන්න එක්කෙනෙකුටවත් තේරුම් ගන්න අමාරු නෑ. ඒක හොඳටම තමන් වෙන කෙනෙක් එක්ක සාකච්ඡා කරනකොට ගනුදෙනුවක් කරනකොට sannivedanayak කරනකොට යම් තැනකදී ඒ sannivedanaye අරියාදුවට හිටිනවා. කියන දේ තේරෙන්නේ අපි දෙකොල්ල දෙපිටකට බෙදලා ගැටෙනවා. අනේ ගැටෙන තැනදිම ඒ පටන් ගත්ත දේ කොතන වුණත් මගදී මේ අප්‍රියමනාපකම් පහළ වෙනවා. ඒක බොහොම ඕලාරික දෙයක්. ඕලාරිකම් පටිච්චසමුප්පන්නං සංකතා. ඒක එතනදී හට ගන්නවා. කාටත් තේනවා දැන් මෙතෙක් වෙලා තිබුණා ඒ ඇයි හොඳයි දැන් නෑ අපිට හුරස් වෙලා තියෙන්නේ මේක හේතුඵල ධර්මකින් හටගන්න ඉතාම ප්‍රසිද්ධයි අන්නේ ප්‍රසිද්ධ තැන තමයි මේ මුගලන් සංසේ මහා මුගලන් සංසේ මතු කරලා පෙන්ලා කියනවා ඕක ඔය උඹට ඇති වෙනවනේ දැන් අප්‍රියමනාපයක් මේ ගනුදෙනුවේදී මේ සාකච්ඡාවේදී මේ sannivedanedi මේකේ පා වෙලා නම් කම්මැලි වෙලා යනවනේ අන්න ওই විදිහටම තමයි උඹ ළඟ තියෙනවා නම් තෝ ජස කරන දරන උඹ අනික් මිනිහටත් ওই විදිහටම අප්‍රියමනාප වෙනවා ඒක මේ කවුරුත් කියව එකක් නෙවෙයි ලෝක න්‍යාය ධර්මයක්. ඒ නිසා මේ Tamanට වෙන හැටියට අනුමාන කරලා අනික් කටට හිතන නිසා මේකට අනුමාන සූත්‍රය කියලා කියනවා. ඒ ඥාණයට කියනවා අනුමිනි ඥාණය කියලා. මට මෙහෙම නම් යාටත් එච්චරයි. ආන්නේ විදිහට බලනකොට අපිට අර සුතමේ ඥානෙ, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන කියන වගේ මෙවැනි තෝවචස කරන ධර්මයක් තුම්පලකදී අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි යම් කිසි කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට යම් තැනකදී අපිට මේ නන්නාඳුන කෙනෙක් පිළිබඳව වුණත් අප්‍රියමනාප පහළ වෙනවා. අමනාප පහළ වෙනකොට අපිට තේරෙනවා මින් ඉදිරියට යත් එක්ක කතා කරන්න ඕනේ වැඩක් නැහැ ඉවර කර මේකෙන් ඇති වැඩක් නැහැ කියලා ඒ පුද්ගලයා කෙරෙහි වචනයක් නිසා හෝ ක්‍රියාවක් නිසා මගේ හිතට අප්‍රියමනාපේ පහළ වෙනවා නම් ඒ යා ඒ කරපු ක්‍රියාව එයා එන කරපු වචනේට කියනවා දුර්වච වැඩක් කියලා එයා කරේ. ඒක සාමාන්‍ය ගමේ ගොඩේ කියන වර්චස් කියලා. ඔය දුර්වච කියන වචනෙන් හදාගත්ත ඌරුවක් තමයි ඒ ඌ වර්චස්. ඌත් එක්ක කතා කරන්න බෑ ඉවරයි. වැඩි වර්චස්. වර්චස් කියන වචනේ එන්නේ ඇත්තේ දුර්වච කියන වචනේ. ඒතකොට දැන් Tamanට තේරෙනවනේ මෙතෙක් කරනකම් අපි දෙන බොහොම බස් එකේ එකට යන මිනිස්සු දෙන්නෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් වෙන ගමන සංසාර ගමනක් යන වෙන්නේ මේකට ගියා. මෙන්න මේ වැඩෙන් පස්සේ අප්‍රියමනාපුණා. එතකොට මට තේනවා එයාගේ මේ ක්‍රියාවෙන් මේ වචනේ මට අප්‍රියමනාප වුණා. දැන් ඒක මොග්ගලාන ස්වාමීන් වහන්සේ නිදර්ශනයට අරගා. අන්න කියන කවදා හරි උඹෙමුත් ඔය වගේ වචනයක් ඔය වගේ ක්‍රියාවක් ගිය ගමන් උඹ අනුන්ට ඔය විදිහටම අප්‍රියමනාප වෙනවා. ඒක අනුමාන කරන්න කියලා බුදුහා මේ මොග්ගලන් ස්වාමීන් අපිට වගකීම දෙනවා. උඹට අනිවාර්යයෙන්ම ඇති ජීවිතේ අප්‍රියමනාප කෙනෙක්. අප්‍රියමනාප පිරිසක්. අප්‍රියමනාප ධර්මයක්. අන්න ඔය අප්‍රියමනාප ධර්මයේ මුඛ නිසාද උඹට අප්‍රියමනාපුණ කියලා බලාපන්. උඹ ළඟත් ඕක තියෙන. ඔය නිසා උඹත් යම් පිරිසකට අප්‍රියමනාපයි. අන්න මේ දේ දැක ගන්න බුදු වෙන්න ඕනේ නැහැ. මේ දේ කරගන්න නිවන් දකින්න ඕනේ නැහැ. මේ දේට කියන්නේ අනුමාන ඥානයක්. ඉතින් මෙවැනි ධර්ම 18ක් ඒ වගේ සංසිද්ධි 18ක් ජීවිතයක අපේ මොග්ගලන් සංසය සඳහන් කරනවා අද මාතුකා පාඩිත ගත්තේ පුනිසපරං ආවසෝ බික්කු චූදිතෝ චෝදකේන චෝදකස්ස පවාරෙය්‍ය පච්චාරෝපේය තමන්න කවුරු හරි චෝදනා කරොත් ඒ චෝදනා කරපු එක්කනට තමන් චෝදනාවක් කරනවා නම් ඒක දෝචස්ස කරන ධර්මයක් කවුරු හරි ඇවිල්ලා තමන්ට මෙහෙම මෙහෙම කරන්න එපා මේක මෙහෙම කරන්න ඕනේ එහෙම නැත්නම් මෙහෙම විවස්ථාට විරුද්ධයි මේක සීලයට විරුද්ධයි කියලා චෝදනා කරනවා කියලා කියන්නේ මේ උසාවි කුරියට නංගලා කියන එක නෙවෙයි. එයාට අවවාදයක් දෙනවා. එහෙම නැත්නම් එයාට මතක් කරලා දෙනවා මෛත්‍රියෙන් කරුණාවෙන් මේක හොඳ නැහැ කියලා. ඒ වචනේ චෝදනා කියන වචනේ දැන් අධිකරණ වචනක් බාටපත් වෙලා තියෙනවා. සරුවචනාංශේ එහෙම නෙවෙයි කියන්නේ එයාට මතක් කරලා දෙනවා. අපි ඔක්කොම ඉන්නේ මෙන්න මේ පදනමේ ඔබතුමා හෝ ඔබතුමියගේ මෙන්න මේක වෙනකොට මෙන්න මේ අසවල් අසවල් වගන්ති අසවල් අසවල් නීති අසවල් අසවල් ශිල්පද වලට හොඳ නැහැ කියලා එයාට මතක් කරලා දෙනවා. ඒ මතක් කරලා දෙනකොටම ඒ ඒක કોઈ ශික්ෂාවද මොකද උනේ අනේ හොඳයි ස්තුතියි මට මෙහෙම කිව්වට කියලා ඒක පැහැදිලි කරගන්නා වෙනුවට චෝදනා කරන එක්කනට චෝදනා කළොත් ඒකට දුර්වච කරන ධර්මයක් කියලා කියනවා. ඒක නිසා යම්පාවසෝ බික්කු චුද්දිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති අයම්පි ධම්මෝ දෝචස්ස කරණෝ යම් කිසි කෙනෙකුට වැරද්දක් පෙන්ලා දෙනකොට යා වැරද්ද පෙන්ලා දෙන එකට වැරදි කියනවනම් දෝචස්ස කරන ධර්මයක්. ඉතින් ඒ නිසා ගනුදෙනුවකදී කතාවකදී මොන දෙයකදී හෝ අපි බොහෝ විට මේක උලුප්පල දක්වන්න සාමුකලන ස්වාමීන් සඳහන් කරලා තිනවා අපි මේ පැවිදි නම් උපාධ්‍යාය ග්‍රහණය කියලා එකක් කරනවා. තමන් පැවිදි කරපු උපාධ්‍යයන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳ වැටිලා තුන් සැරයක් අවසරයි ස්වාමීන් වහන්සේ මට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සීක්වා කියලා මට උපාධ්‍යයන් වහන්සේ වෙන සීක්වා කියලා අපි ඒ ඒ තමන් සිවුර දීපු කියලා දීපු ආඳුරන්ඩ භික්ෂුවක් නම් උපාධ්‍යාය ග්‍රහණය කරනවා මම වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ගන්න වශයෙන් ගන්න මට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නයි කියලා. ඉතින් මේ විදිහට කරන එකට අපි කියන්නේ පවරනවායි කියලා. අපි ගුරුන් වහන්සේට පවරනවා මට මගේ අත්තරද්දක් තියෙනවා නම් මට කියලා දෙන්න. කය වැරද්දක් පා වැරද්දක් තියෙනවා නම් කියලා දෙන්නයි කියලා පැවරුමක් කියනවා. ඒකට අපි උපාධ්‍යාය ග්‍රහණය කරනවා කියන ලස්සන වචනයක් මේ ශාසනයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ මේ දෝවචස්ස කරන ධර්මයේ තියෙන මේ පැංගිරි ගතිය, තීත්ත ගතිය, එහෙම නැත්නම් මේ සමාජයේ ඇති කරන නොහදනෝක් අඩු ප්‍රමාණය පෙන්නඳ මොග්ගලණ සඳහන් කරනවා දැන් මම ගිහිල්ලා මගේ පැවිදි ආචාර්යන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට උපාධ්‍යාය ග්‍රහණය කළා. මම පැවරුවත් අනේ ස්වාමීන් වහන්සේ මට අර්ථින් ධර්මෙන් අනුශාසනා කරන සීක්වා කියලා ඒ උතුමන් වහන්සේ මට යම් දවසක යම් වෙලාවක මෙන්න මේක නොවිය යුත්තක් කියලා මට කියන වෙලාවෙදීම මම ඒ කෙනාට නැවත චෝදනා කළොත් ඒ කෙනාට අර පවර්ලා තියෙද්දි පවා මීට පස්සේ මේ මිනිහට කියලා වැඩක් නැහැ. මේ මිනිහා කෙරෙහි අමනාප වෙනවා කියලා Tamanට පවරන කෙනා කෙරෙහි පවා උපදේශ නොදී අතාරින්න මේ දෝවචස්ස කරන ගතිය පිහිටනවා. ඒක නිසා ඒක බොක්කේ ඉඳද්දි අම්මගේ බොක්කේ ඉඳද්දි පෙකිනි වෙලා හපල කෑ වගේ වැඩක්. Tamanගේ මේ භ්‍රූණ පෝෂ වැඩෙන්න අවශ්‍ය කරන සියලුම ආහාර සියලුම ප්‍රතිදේහ ඔක්කොම ලැබෙන්නේ ඒ අම්මගේ Taman එක තියෙන පෙකිනි වැලේ තියෙන සම්බන්ධය. ඉතින් ඇතුලේ ඉඳලා බැදෑමහට තරහින් හෝ අම්මට තරහින් පෙකිනි වැලේ යකිනි වෙලා හපාකාවොත් ඉතින් මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් අර දරු ගැබට ඒ වගේ තමයි Tamanට උපදෙස් ලැබලා දෙන කෙනාට වැඳලා ඉල්ලුවත් අනේ මට මේක කියලා දෙන්න අර්ථින් ධර්මෙන් අනුශාසනා කරන්න කියදි කියලා පවර්ලා තිබුණත් එයා යමක් කියනකොට ඒකට කමෝ පදක්කිනග්ගායි සුවචෝ කියන ධර්ම වෙනුවට අක්ඛමෝ අපදක්කිනග්ගාහි දුර්වච කියන ධර්ම ඇති වුණොත් අර කෙනාට පවර්ලා තියෙද්දි පවා උපදෙස් දෙීමේ පාවි. ඉතින් ඒක ආධ්‍යාත්මික ජීවිතයේ සීදීනස ගැනීම. ඒක බ්‍රහ්ම දණ්ඩයක්. දණ්ඩයන් තියෙන ඉහළම දණ්ඩේ තමයි බුදුරජාණන්සේ දීලා තියෙන යාට උපදෙස් දීම නැතර කරන්නයි කියලා අචන් නැමැතිවට කිරිය බුදුරජාණන්සේ ඒ ටික තමයි. මොකද ඒ තරම දුර්වච. ඒ තරම ඔලොමලයි. ඒ තරම් ප්‍රගල්බයි. ඒ තරම් අප්‍රියයි. ඒ තරම් අමනාපයි. ඒ තරම් දුර්වචයි. අපදක්කිනක් ගහයි අක්ඛමෝ. ඉතින් ඊට පස්සේ බුදු කෙනෙක් ලෝකේ ඉපදිලත් බුදුරජාණන් වහන්සේ විනිශ්චය කරොත් එයාට මම බ්‍රහ්ම දණ්ඩේ පවතනවා මීට උපතෙත් දෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට වැඩි අපායක් නැහැ. ඒ නිසා ලැබිච්ච කල්යාණ මිත්‍යා ලැබිච්ච සද්ධර්මයේ ඉදිරිපිට තමන් කෙරේ අනවරතයෙන් තමන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසන ලැබෙනවනම් ඒක අම්මගෙන් හම්බෙන කිරි වගේ බොක්කේ ඉඳද්දී හම්බෙන පෙකිනි වැල වගේ අපේ වර්ධනයේට ඒකාන්තම ධර්මයි. ඉතින් ඒක වන කරගත්තොත් ඒක හපා ගෑවොත් මේ කියන විදියට චෝදකේන චූදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති චෝදනාවක් කරපු වෙලාවේ චෝදනා කරපු එකනට චෝදනා කරනවා. ඔයාට කොයි දාතියක් තියෙන මගේ පුද්ගලික ජීවිතය ඇඟිලි ගහන්න එන්න එපා මගේ වටඇඟිලි ගහන්න කියලා අපි කියනවා නම් යම් වෙලාවක ඒකේන අපි පවර්ලා තිබුණ කෙනෙක් උනත් නැති උනත් හිතා ගන්නවා මුණින් නපු කලයට වතුරක් කල වැඩක් නැහැ මූට කියලා වැඩක් නැහැ ඊට පස්සේ මේකිට කියලා වැඩක් නැහැ කියලා අන්නේ කැපන කැපිල්ල ට හේතු වෙන ධර්මෙන් කියන්නේ දෝවචස්ස කර දුර්වච භාවේ එහෙම නැත්නම් අක්කමෝ නොයවසන සුළු ගතිය අප්පදක්කිනක් ගායි දෙන උපදේශය ගුරු උපදේශය ඇදුරු උපදේශය ගරු කරන්නේ නැහැ. ඉතින් මේක ලස්සනට අද දකින්න පුළුවන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දැකත හැකි. පවුලක අම්මයි තාත්තයි දරුවන්ට උපදෙස් දෙන තැන දැකත හැකි. වෛද්‍යවරයෙක් ලෙඩෙකුට උපදෙස් දෙන තැන දකින්න පුළුවන්. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ නමක් දායක දායකයන්ට උපදෙස් දෙන තැන දකින්න පුළුවන්. මේ හැම තැනකදීම ඒ අම්මා අප්පා වේවා වෛද්‍යවරයා වේවා තංගයා වේවා එහෙම නැත්නම් පන්ති ගුණ ගුරුවරයා වේවා ඒ සුළුතරය හිතලා බලලා දෙන උපදේශයක් වෙන්න පුළුවන් අර බහුතරයේ හිතනවා නම් අපි ඔක්කොම එක තැනින් නෑ මොකද්ද මට උපදෙස් දෙන්න තියෙන මොනකද්ද තියෙන විශේෂ අවසරේ එහෙම ඕනේ කමක් නැහැ අපිට ඔක්කොටම සමාන අයිතිවාසිකම් ඕනේ කියලා වල්බూరు නිදහසකට අද බුද්ධුම විදිහේ සංවිධාන ඒ සංවිධාන වෙනකොට වෙන්නේ මොකද්ද අර අපේ දැනුම මානවයර තියෙන ප්‍රධානම හානිය තමයි අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සයා ඒ දැනුම කාටවත් දෙන්න ඉස්සලා මැරලා යන්නේ. ඒ නිසා මේ දැනුම අතින් අතට යෑමේ ප්‍රධානම හානිය වෙන්නේ මැරෙන්නේ උඟාක්ම තලතුණා මිනිහා. ඔව් මොකාවත් පිළිගන්න කැමති නැහැ. තලතුණා මිනිහා අවලංගු කාසියක්. තරුණ තරුණිය හිතන්නේ දැන් ඇමරිකාවේ ගත්තාම සම්පූර්ණ නව නිර්මාණ නව ෆැෂන් ආචාර ධර්ම ඔක්කොම තරුණ තරුණයන් විසින් තීන්දුව කරන්නේ වයසට ගිය කට්ටිය නිකන් පැන්සොන් ගිහිලා ඒ කට්ටියෙන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා ඊයන් එකට පැවුණයි කියලා කියන්නේ අවලංගු කාසියක් බවට පත් වුණා. හොරියජි බැල්ලෙක් බල්ලියෙක් බවට පත් වුණා. එයා ඊට පස්සේ සමාජයෙන් කොන් කරනවා. ආශ්‍යාකරේ ඉහන එකට පැහෙන්න පැහෙන්න වටනකම් වැඩි වෙනවා. මොකද ආශ්‍යාකරයත් අසීමිතව වටේර කරන වේගන යනවා. වෙන්න වෙන්න මොකද වෙන්නේ? ඔක්කොම තීන්දුව කරන්නේ කාමයේ රජ පැමිණි මන්ද දශකේ ක්‍රීඩා දශකේ ඉක්මවලා වර්ණ දශකේ ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ මන්ද දශකේ කියන්නේ ඉපදිදා වෙලා අවුරුදු 10ක් යනකම් උඩු බැලලට හොවනවා තමන්ගේ මල මූත්‍ර වල ලගින වයසට කියනවා මන්ද දශකයේ කියලා. ඒකට ක්‍රීඩා දශකයේ තියෙන 11 ඉඳලා 20 වෙනකන් ඔය දැන් සෙල්ලම් සෙල්ලක්කාර ජීවිතේ සෙල්ලම් කර කර ඉන්නවා. ඊට පස්සේ වර්ණ දශකේ. ඉතින් ඊට පස්සේ හැඩ වැඩේ සෝබනේ. ඉතින් අද මුළු ඇමරිකාවෙම හැම ප්‍රතිපත්තියක්ම විනිශ්චය කරන්නේ ඒ වර්ණ දශකයේ ඉන්න කට්ටිය. ඊට පස්සේ බල දශකයට යනවා. ඉතින් ඒ දෙයගොල්ල තමයි ඒ මුළු රටේ විවස්ථාව විනිශ්චය කරන්නේ. පවුලේ ප්‍රශ්න විනිශ්චය කරන්න ගිහම අම්මලා තාත්තලා යල් පැනලා තියෙන්නේ අලුත් අය තමයි ඉස්සර වෙන්නේ. ඉතින් එහෙම යන්න යන්න යන්න යන්න වෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ හිතනවා මේ අපට සමාන මට්ටමක ඉඳගෙන පවුලේ ප්‍රශ්න වලට තීන්දු ගැනීමේ අයිතිවාසිකම රටක අපි වැඩියෙන්ම ජනගහනේ ඉන්නේ. අපි ජනාධිපතිපත් කරන්නේ. අපිට ඕන දෙවෙන්ට ඕන කියලා ගියාම වෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ ස්වභාවයෙන්ම ප්‍රගල්බයි. ප්‍රග ස්වභාවයෙන්ම ඔලොමලයි. ස්වභාවයෙන්ම දුර්වචයි. ස්වභාවයෙන්ම ඉවසීමේ ශක්තිය නැහැ. ස්වභාවයෙන්ම ගුරු උපදේශයක් පිළිගන්න දන්නේ නැහැ. අතබාල දරුවෝ වගේ. නමුත් එතෙන් ගියාට පස්සේ මේ සමාජයේ කොහෙද යන්නේ කියලා සීමාවක් නැහැ. කොට ගන්න බෑ. ඉතින් මේ දේ යෝග ජීවිතයට කොහොමද බලපාන්නේ? යෝගාවචර ජීවිතේ ඒක අපිට පේන්නේ දැන් මේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ හිතෙන ඌව වැඩක් නැහැ මේ අහලා පහලා තියෙන දේවල් අපිට මොකටද මේ දේශපාලන කතා මේකේ අපිට මේ කොට්ටේ වාර වුණාට පස්සේ ආනාපාන හිත තිබ්බන ඉවරනේ එතන සක්මන් කරනකොට හරියට හිත තිබ්බනම් වමේ දකුණේ වැඩේ ඉවරනේ ඌව මොකටද අපිට කියලා හිතෙනවා නමුත් මෙතනින් එළියට ගිය ගමන් වතුර දහහක් අදලා කලිය බින්ද වගේ එළියට ගිය ගමන් අර සේරම ඉවරයි යන්නකොටම කවුරුත් කොන්දොත්තරෙක් හරි ගමන් හැප්පුණාම gedara යන්නේ හොඳටම තද වෙලා. මේකෙදි ඉපෙව්වට ඒක රකින්න බෑ. නිසා බුද්ධ දේශනාවේ හැටියට මේ භාවනා මධ්‍යස්ථාන කෙරෙලා කොටයක් උඩ ඉඳගෙන සතිය එහෙම නැත්නම් සමාධිය වඩන ගතියෙන් මුළු ජීවිත ව්‍යාකරණය හැදෙන්නේ මුළු රචනාවම සිදු වෙන්නේ අපි සමාජ ජීවිතය ගත කරනකොට මේ ධර්ම කොච්චරක් අපි දෙබසකදී sannivedanaකදී ගනුදෙනුවකදී පාවිච්චි කරනවද කියන එක දන්නේ නැත්නම් මේක නිකන් පරිේශනාකාරයේ තියෙන පරිේශන මට්ටමේ තියෙන තත්යක් විතරයි ශේස්ත්‍රයට අදාළ වෙන්නේ රට වශයෙන් පාවිච්චි කරගන්න බැරි වෙනවා. ඒක තමයි අද මේ ඇමරිකන් බුද්දිසම් කියලා කියන්නේ. ඒගොල්ලෝ කියනවා මොකක්වත් සීලිය ඕනෙත් නැහැ, සතුහුත මේ ඕනෙත් නැහැ, සාකච්ඡා ඕනෙත් මට භාවනා කරලා නැත්නම් කෙලින්ම විපස්සනා භාවනා කරලා මට මේ මේ தත්වලට යන්න පුළුවන් ඒක එක එකන එක එකන ඉතින් සමීකරණ හදාගෙන කියනවා මම ළඟ දවස් 10ව 3ක් කෙරුවොත් ඔයා අහවල් තැනට ගෙනියනවා නැත්නම් අහවල් ධානය ලැබෙනවා ඉතින් අරු කාඩ්බෝඩ් ටොටුනක් පැලඳගෙන මේ නිකන් සරුව පිටට ගාපිද රජ වෙලා ගෙදර යන ගෙදරට ගිය වෙලා ඉඳලා අහල පාන මිනිසුන්වත් වෙනවා මෙයා කාට වයර් මාරු වෙලා ඉස්සර හිටියා හොඳට භාවනා කරන්න ඉස්සලා දැන් මොකද මේ වෙලා තියෙන්නේ ඉතින් බුදුහාමුදුරුත් වැඩියට නියෝජනය වෙනවා ධර්මයත් වැඩියට නියෝජනය වෙනවා සංඝයත් වැඩියට නියෝජනය වෙනවා අර අමනයාගේ සීලෙත් නැතු වෙනවා මේ සමාජයත් එක්ක ගැටෙන්න දන්නේ නැති නිසා තෝ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ යම් ආකාරයකට පෘතජනෙක් සෝවාන් තත්ත්වයටපත් කරනවාද ඒ සෝවාන් වෙච්චි දරුවා රහත් වෙනකන් දැඩි කිරීම කරන්නේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ලොකු වගකීමක් තියෙනවා අම්මා වැදුවට අප්පයි පය දරුවා හදන්නේ මේ ශාසනය අප්පා තමයි මේ කතා කරන්නේ. වදපු දරුවා මේ සමාජයට ගැලපෙන්න හදන. එතකොට කියනවා උඹ උපදෙස් දීපන් කියලා ඉල්ලුවාට උඹට මොනවාරි කියන්න ගිය ගමන් හොස්ස ළඟින් මැස්ස යන්න බැරි වෙන විදිහට මෙහෙම කේන්ති යනවනම් ඒ උපදෙස් දෙන මනුස්සයා පැකිලෙනවා. මන්දෝත්සහයි වෙනවා. අප්‍රියමනාප වෙනවා. කොහොමද උඹ යමක් කියනකොට මේම අතවැසියෙක් වේවා දරුවෙක් වේවා ගෝලයෙක් වේවා අහන්න නැත්නම් උඹට ඉපා වෙනවනේ. ඒ විදිහටම තමයි උඹ ළඟ තියෙනවනම් දුර්චකතියක් අක්ක අක්කම ගතියක් අප්පදක්කිනක් ගහයි ගතියක් උඹ දුර්ච වෙනවා. ඒ නිසා මේ දෝචස කරන සහ සෝචස කරන අතර වෙනස වටහා ගැනීම. ඒ නිසා උඹ හිතපන් මම මේ ශාසනයක ඉන්න ශ්‍රාවකයෙක්. මට අර්ථයෙන් ධර්මයෙන් මම හැදුන්නේ නැත්තම් මට යන්නේ කාමෙට. ඒක නිසා මේකේ යටතේ යනකොට බයලජ්ජාවත් සික්මීමත් සීලයක් තමයි අපි සදාචාර සම්පන්න කරන්නේ. අපි හික්මවන්. අපි සීතල කරන්නේ. අපි සංස්කෘතගත කරන්නේ. අපි මු르දු මෙලෙක් කරන්නේ. අපි මහත්ම ගතියටපත් කරන්නේ. ඔලමල ගති වලින් කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් නම් චෝදකේන චෝදකස්සපච්චාරෝපෙය්‍ය අහම්පායසං පරේසං අප්‍යං අමනාපං. ඉතින් මමත් මේ මේ ලෝක ධර්මයේ හැටියට කවුරු හරි චෝදනා කරන වෙලාවට මට චෝදකයාට චෝදනාවෙන් මම වරද පටවනවා නම් චෝදනා කරනවා නම් අනිවාර්යයෙන්ම අප්‍රියමනාප වෙනවා. ඒක නිසා පුළුවන් මට මේ ලෝක න්‍යාය ධර්මයේ සාරි මහා මොග්ගලන් සංසේ චෝදනා කරපු නිසා මට පුළුවන් ද කවුරු හරි මට චෝදනාවකින් චෝදනා කරනකොට ඒ චෝදකයට පච්චාරෝපණය කරන්න නැතුව චෝදනා නොකර ඉන්න හිතක් පහල කරන්න පුළුවන්ද කියලා. එච්චරයි මොග්ගල්ලාන සංසය. ඔබට හිත පහල කරන්න පුළුවන්ද? මට චෝදනා කරන වෙලාවේ මම එයාට නැවත ප්‍රතිචෝදනා කරන්නේ නැති වෙන්න චිත්තං උප්පාදේති ඔන්නෝක නිවනට වැඩිය ටිකක් වටින දෙයක්. මේ වැඩමුළුවකදී අපි ඔයින් එහාට මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙහෙම වුණොත් අප්‍රියමනාප වෙනවා. ඒක අපේ ජීවිතේ මේකට අනන්ත වෙලා තියෙනවා. මම අද අදිෂ්ඨානයක් ගන්නවා. මට කවුරු හරි චෝදනාවකින් චෝදනා කරන වෙලාවක මම එයාට ප්‍රතිචෝදනා කරන්නේ නැති වෙන්න චිත්තං උප්පාදේති. ඉතින් ඒක තමයි පුරුෂ ධම්ම සාර්ථී ගුණය කියලා කියන්නේ. ඒක කවුරු මට පැටෙව්වත් ඒක අනපනතක් වෙනවා. මේක පනතක් විහිං පටව ගන්නවා. මම අද ඉඳලා උත්සාහ කරනවා. යම් කිසි කෙනෙක් මම පවරපු කෙනෙක් වේවා නැති කෙනෙක් වේවා මට අදාළ වේවා නැති කෙනෙක් වේවා මට චෝදනා කරන වෙලාව මට හරියටම තේරුණොත් මේ මිනිස්සයා මගේ අත්තරක් දක්කර දැකලා මේ කියන්නේ වැරදිලා වෙන්න පුළුවන් හරියන්න පුළුවන් මට පුළුවන් ද චිත්ත මාත්‍රයේ උපදවා ගන්න මම මෙහාට පච්චාරෝපණය කරන්නේ චෝදිකයාට චෝදනා කරන්නේ ආන්න මේ චිත්ත මට්ටම උපාදයේ උපදවා ගැනීමට කියනවා කුසල ඡන්ද කියලා අපි මුළු ලෝකෙම තියෙන කාමච්ඡන්දේ. අන්නේ කාමච්ඡන්ද චිත්තක්ෂණ කෙල කෝටි ගානකට එක කුසල ඡන්දයක් පිහිටව ගන්නවා. මට අනන්තවත් දවස පුරා උපදේශ අනුශාසනා චෝදනා ලැබෙනවා. මේවා එකකට හරිම ඒ චෝදනාව බාර ගන්න. බාර ගන්නවා කියන එකක් නෙමෙයි ප්‍රතිචෝදනා කිරීම නතර කරනවා. මට මෙන්න මේ චිත්තක්ෂණය උපදවා ගන්න පුළුවන් නම් අපි කෙලින්ම බුදුරජාන් වහන්සේට සම්බන්ධ වෙනවා ධර්මයෙන්ම නැත්නම් ප්ලග් වෙනවා දැන් ඊට පස්සේ නිතරම බලනවා Tamanට එනවනම් කායෙන් හරි චෝදනාවක් එනකොටම අපි ඒක පාරටම ඒකට කිපිලා ඒකට කත්පත් උත්තර වැඳගෙන තමසිර මොකක්ද තියෙන අයිතිවාසික මගේ ජීවිතේ ගහන්න එන්න බෑ මගේ දේට කියලා මේක ඇතුලේ ගොජේ එනවනේ ඒක ඉතින් වලක් කරන්න බෑ ඒක ඉතින් සංසාරගත පුරුද්ද අන්න ඒක එනකොට නෑ මේ 1000 කාපු දෙන් මම එකක්වත් නතර කරගන්න ඕනේ මෙහෙම පච්චාරෝපණය කරන්න නැති වෙන්නේ කියලා මේ චිත්ත මාත්‍ර ඉපදීම ඒ මනසගේ හැබෑ වෙනසක ආරම්භය. හැබැයි ඊට පස්සේ දුක ගොඩක් වැඩ තියෙනවා. නමුත් මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ මේ චිත්ත මාත්‍රය. එතකොට එයා සුවච වීමේ පළවෙනි අඩිතාලම දාගත්තා වෙනවා. මේ ඔක්කොම එකවරම නැත කරන්න බෑ. නමුත් හිත ඇතුලේ අදහසක් ගත්තා මම නැත්තම් අප්‍රියමනාප වෙනවා. ඒ නිසා මම බොහෝ චෝදනාවලට මම ප්‍රතිචෝදනා කරાવી කමන්නේ. වරින් වර හෝ මගේ මේ අදිෂ්ඨාන ශක්තියෙන් චිත්ත ශක්තියෙන් චෝදනා කරනවට ප්‍රතිචෝදනා නොකර ඉන්නට ගත්තොත් ඒ චිත්ත මාත්‍රය උපදවා ගැනීම හැබෑ වෙනකට හේතු වෙනවා. මේකට සාරුවච්චන් වහන්සේ වෙනත් ධර්මපරියායවල එනතන් වෙනත් සූත්‍රවල අපන්නක ප්‍රතිපදාව කියලා පෙන්නලා දෙනවා. අවිරුද්ධ ප්‍රතිපදාව. මට කවුරුහරි චෝදනා කරනවා මම විරුද්ධ වෙන්නේ විරුද්ධ නොවි සිටීමට කියන අවිරුද්ධ ප්‍රතිපදාව. මේකටම තමයි සාමීචි ප්‍රතිපන්න කියලා කියන්නේ. අපි සංඝයා වහන්සේලාට වඳිනකොට සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි ප්‍රතිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියලා කියන්නේ සංඝයා බවට පත් වුණාට පස්සේ සංඝයා සාමීචයකට එනවනේ අපි ඔක්කොම එකතු වෙලා කියනවා මේ මේ මේ දේ මෙහෙම අපි කරනවා. අපි සංඝයාසය එකතු වෙනවා. ඊට පස්සේ Taman මේ සංඝ සභාවේදී එකඟ වුණා නම් ඊට පස්සේ ආයේ ඒකට ප්‍රතිචෝදනා කරන්න යන්නෙත් නැහැ. විප්ලව කරන්න යන්නෙත් නැහැ. ඒ සාමීචයේ පිහිටන. ඒ ගත්ත සභාවේ ඒ ගත්ත ස්ථානයේ ඒ නායකයා යටතේ ඒ සාමීචයේ පිහිටවට කියන සාමීචය ප්‍රතිපන්න කියලා. ඒකට කියනවා අරණ ප්‍රතිපදාව කියලා. අපි රණ කියලා කියන්නේ රණ්ඩුවට අරණ ප්‍රතිපදාව කියලා කියන්නේ රණ්ඩුවක් ඇති නොවීම සඳහා යම් ආකාරයක ක්‍රියාත්මක වෙනවනම් අරණ ප්‍රතිපදාව කියලා කියනවා. ඒ නිසා අඩු ගානේ ලක්ෂයක් වර අපි රණ්ඩු කරද්දී එකක් උත්සාහ කරනවා මේක මේ වචනේ කියවුනොත් අවුලක් වෙනවා මට පාඩු වෙන්න පුළුවන් ඒ පැත්ත අසාධාරණ වෙන්න පුළුවන් නමුත් මම මේ ශික්ෂාගරුකත්වයේ නාමයෙන් මම අරණ ප්‍රතිපදාවට යනවා අන්න ඒ විදිහට ඒ එකට එක කියනවා කියන එක නතර කරනවා කියන එක වෙන්න ඇති මේක කියවෙන්නේ බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තිනවා අකතං කති කියලා. කතං කති කියලා කියන්නේ කියන එකට කච කච කච කච කච කච කච කාලා එක එක කියන. ඉතින් එතකොට කියන දේ මිනිහට ඇහෙන්නෙත් නැහැ, අහන මිනිහට තේරෙන්නෙත් නැහැ නිකන් මේ පුදුම අවුලක්. sannivedane පුදුම අවුලක්. ඒක හොඳට දකින්න පුළුවන්. දෙබ්බසක් නන් නෙවෙයි මේ නිවුස් කියන කට්ටිය නිවුස් කියනකොට කියන තක්කු මොක්කු කියාන කියාන කියාන කියනවාට විනාඩි 5 ඇතුලේ ලෝකේ තියෙන කුණු අරප ටික සේරම කියන්න එපා. ලෝකේ ඔක්කොම එකතු කරගෙන ඉස්සරහට ගිහිල්ලා දඩ දඩ දඩ දඩ කියවන කියවන කිය අපරාධ ටික සේරම ටික කුණු අරප ටික සේරම ටික උණ්ඩ කියන්න ඕන ඔක්කොම ටික කියාන කියාන යනකොට වෙනවා බුදු අම්මේ මේක කතුරක් වාගේ. අහගෙන ඉන්නේ කරත් මේක ස්ලෝ මෝෂන් දාලා හරි අහගන්නත් ඕනේ මොකද ඒ කුණු හරප ටික විතර gedara බුයපු බතවත් රසයි. ඉතින් මුළු සම්පූර්ණ සම්මා ජීවික ජීවත් වෙලා උතර ධාර්මික හම්බ කරන කණේක වුණත් අර විනාඩි පහ ආපු ගමන් මුළු ඔක්කොම ඉවරයි. මුළු gedara සාමෙත් ඉවරයි, ඔළුවත් ඉවරයි. ඒක ඇහුවේ නැත්තම් බත් වේලෙනකුවත් කමන්නේ නැහැ. ඒක අහන්න තමයි ආසාව තියෙන්නේ. මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වලට එන්නේ නැත්තේ මොකද නිවුස් නැති හින්දා. ඒක පොඩි වැඩක් නෙවෙයි. ගෙදර තියෙන මේ වෙලාවේ SMS එකකින් හරි ගමන්නේ නිවුස් ටික අහන්න බැරි නම් ඔය භාවනා කළ නිවන් දැකලා ති වැඩක් නැහැ. එදාට ඕනේ නිවුස් රීල් එක ගන්න තමයි. දැන් ගෙදර ගිය ගමන් මොකද කරන්න කියලා බලන්න. පරණ පත්‍ර ටික නැත්නම් නිවුස් රිවිව් එකක් හරි කියවන්න. ඒ ටික නැතුව ජීවත් වෙන්න බෑ. ඒ කතංකති භාවය කතංකති කියන්නම ඒක ටික කියන ගැටන ගතිය. ඒක බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේ කුකුසක බයක පිරිච්ච නැති ජීවිතයක හැටි තමයි කුක්කුච්ච ගතිය තියෙනවා නම් අටේ තොරතුරු ටික ලැබෙනකන් පුදුම නොසන්සුන් ගතියක් එනවා. මිනිසසුන් ගතිය නිසා කවුරු මොනවාරි කිව්වට ඒක යහ දෙයකට කියනවද යහපතට කියනවද මොකක්වත් නැහැ කියන කියන එකටපත් උත්තර බඳිනවා කියන කියන එකට එක එක හරස්වචන කතා කරනවා ඒක නිසා අකතං කති තින් ජින්න කුකුච්චෝ කුකුසක් නැතු ඕන දෙයක් කියපුවා කර්මයක සහ කර්මඵලයේ කියලා එකක් තියෙනවා උඹලා මොන જાති කරුවත් ඒක වැඩ කරයි මම ඒකට මේ වහාම එතන උත්තර බඳින්න ඕනකමක් නැහැ කියන ප්‍රතිපදාවට කියනවා අපන්නක ප්‍රතිපදා විරුද්ධ ප්‍රතිපදා සාමීච ප්‍රතිපන්න අරණ ප්‍රතිපදා කියලා. ඉතින් මේ දේ මේ වගේ අදිෂ්ඨානයක් නැත්තම් අපි කොහොමද ආර්ය තුෂ්ණිම් භාවයක් අරස කරන්නේ? බහන මැදට ආවට පස්සේ අපිට විවිධ තොරතුරු ලැබෙනවා අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට අපි කොහොම හරි අර sannivedanaya පවත්තගෙන යන්න අපි මේක වල්බూరు නිදහසක් කියලා හිතාගත්තොත් අපේ හිතේ එන්නට පොඩි පැලිරේ කොච්චර දෝ දොඩමළු වෙනවා. කොච්චර දෝ ඇතුළත කච කච කච කච ගන්න පටන් ගන්නවා. ඒක නිසා කියලා තියෙනවා ඔය ගෝයන්කජී භාවනා ක්‍රමයේ වගේ ඒක දවස් 10ක් එක දිගට ඒ කතං කචී භාවේ නැතුව ඉන්න ගියාම සමහරෙකුට මුළු ජීවිතේටම කතා කරගන්න බැරුව යනවා. එක 10 10ක් එක දිගට කතා නොකර හිටියට පස්සේ ගෙදර ගියාට පස්සේ කොච්චර ඔළුව අවුල් වෙනවද කියනවනම් ආය කතා කිරීමේ ශක්තිය නැති වෙලා යනවා. ඒ නිසා හිතා ගන්න දවස් 10කට අපි කොච්චර ටොං ගානක් වල්පල් දොඩරනවාද කියලා. ඒ වල්පල් දොඩරන හැම වෙලාවකම අපි කිව යුත්තත්, ගරුකට යුත්තත්, උපාධ්‍යයන් වහන්සේ තමන් පවරපු කෙනාටත් නැත එක්කනටත් අර එක ටික කියනවා කියන ගතිය. ඒක ඒක පාපයක් විදිහට තේරෙන්නේ නැහැ. ඒක ඉබේ සිද්ධ වෙනවා. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? බොහෝ නැත්නම් මෙහෙම විශාල වශයෙන් අපිට සත්පුරුෂෝ නැහැ. විශාල වශයෙන් අපිට සද්ධර්මේ නැහැ. ඒ සත්පුරුෂයාට සද්ධර්මයටත් අර විද්‍යයටම එකට එක කියන යන්න ගියාම ඒ සත්පුරුෂයා එක නෙවෙලෙම කපලා දානවා. බ්‍රහ්ම දණ්ඩේ පවන්න නැහැ කතා කරලා වැඩක් නැහැ නේ ඒගොල්ලෝ මේ. Tamanට ඕන එක කියාපාන එක ඕන වෙලා තියෙන්නේ මං කියන දයක් අහන්න ලැසි නැහැ නේද? එතකොට කරබන ලැබෙන උපදේශ නොලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා Tamanට යම් වෙලාවක පුළුවන් නම් මම ලක්ෂයක් ප්‍රතික්‍රියා කරද්දී එක වතාවක් චිත්ත මාත්‍රේ උපදවන්න චෝද චෝදිතෝ චෝදකේන චෝදකස්ස න පච්චාරෝපේති. මම ඊට පස්සේ ඕන දෙයක් කියපන් කියලා කරබනි. හැබැයි මෙහෙම මේ සාරිපුත් මොග්ගලන් ස්වාමීන් කියන මේ මහා ප්‍රඥාවකින් මහා කරුණාවකින් කරන වැඩේ මානසික ලෙඩුත් කරනවා. ගෙදර ගෑණි කච කච ගන්න වැඩ නම් මිනිහට කන් ඇහෙන්නේ නැතුව යනවා ටික කාලයක් ගියා. බැඳලා ටික දවසක් යනකොට ඒක ස්වභාවිකයි. මට අහුන්නේ නැහැ අර ගෑණි ගෙට එන්නකම් බලන්නලා තියෙන තේරම අර මිනිහා කන්ට වක් කරනවා. තේ එකක් දෙන්නෙත් නැහැ මොකක්වත් නැහැ. ඉතින් ටික දවසක් යනකොට කන් ඇහෙන්නේ නැතුව යනවා. හැබැයි වෙන ගෑනු කතා කරනකොට ඇහෙනවා. ගෙදර ගෑනිට සිලෙක්ටිව් ඩෙෆ් එකක් එන්න පටන් ගන්නවා. මේක තනි ද්වේෂය. මේක නෙවෙයි මේ කතා කරන්නේ. එහෙම දෙයක් කරන්න පුළුවන් බවට හොඳම සාක්ෂිය තමයි අරක. බැඳපු ගෑණි කියන දේ මොන විදියෙන්වත් ඇහින්නේ නැහැ. අනික ඕන දෙයක් කියන දෙයක් ඇහින්නේ. ඉතින් කියන්නේ අපේ බ්‍රේන් එකේ තියෙන හැම කැපැසිටි එකක් සිලෙක්ට් කරලා අයින් කරන්න පුළුවන්. ඒ නිසා අපි චිත්ත මාත්‍රයක් උපදව ගන්නකොට කවුරු හරි මට දැන් චෝදනාවක් කරගෙන එනකොට මම කෙලිම සුතේ සුතමත්තම් භවිසති. ඇහුණා ඇහුන් එහාට මං ආයන්නේ. මම සෝතවා බදිරෝ යත කන් ඇත්තේ නමුත් බීරෙක් විදියට හැසිරෙනවා. ඉතින් ආ දිගටම කියාන යනවා. මම ඒකටපත් උත්තර දෙන්න යන්නෙත් නෑ. කන් ඇහෙන්නේ නෑ කියලා අමාරිසය කියනවාගේ මට අහුණා කියන්න යන්නෙත් නෑ. කර බණින්. දවසකට එකක් කෙරුවොත් ඒකට කියන්නේ දිනන ලද යුද්ධයක් කියලා කියනවා ප්‍රකාශ නොකරන ලද වචනේ. දිනන ලද යුද්ධයක්. ඉතින් අපි ඔය ඇති වෙලා තියෙන ඕනම යුද්ධයක් බලන්න වචන දෙකක් පැරදිලා ගිහිල්ලා තියෙනවා යුද්ධේ. මෙතෙක් ඇති වෙලා තියෙන හැම යුද්ධකම තීරුම් කරලා තියෙනවා මේ කතා කරන වචන පොඩක් පටලවිලා. අර්මිනිය එකක් අදහස් කරනවා මේ විනි එකක් අදහස් කරන යුද්ධේ. අද මේ සංනිවේදනය කරන අර එක අදහසකින් වචන පාවිච්චි කරනවා මෙයා වෙන අදහසකින් පාවිච්චි කරනවා යුද්ධ. ඔය බර ගහන දික්කසාද වෙන්නේ දුරාචාරය නිසාම නෙවෙයි. වචන වැරදිලා. පොඩ්ඩ වැරදිලා ඊට පස්සේ දික්කදාද කියන කෙච්චර මහා ලොකු දෙයක් නේ. ඒ නිසා ඒ වගේ වෙලාවට කතා නොකර හිටියනම් දින ලද යුද්ධයක් වගේ. හැබැයි පේන්නේ නෝන්ජල්කමක් වගේ. පේන්නේ බය අඩු ගතියක් වගේ. මේකට එකට එක කියන්න මම උට දෙන්න එකක් කියපම දෙකක් දෙන්නම් කියලානේ අපි ඉන්නේ. ඥානන්ද සඳහන් කළා තියෙනවා එකට එක කීම කියලා. ඒක වෙන්න එකට දෙකක් කියනවාමයි. ඌ දෙකට හතරක් කියනවා. ඊට පස්සේ ඌ අටක් කියනවා. ඉච්චරයි. එක වාක්‍ය දෙකයි ඕන කරන්නේ එකට එක කවදාකවත් අපිට ඒ කන්ට්‍රෝල් එක නැහැ. එකට එකමාරක් දෙකක් දෙනවා අපි. නිකන් නෙදී ඌ දෙකට හතරක් දෙනවා. ඊට පස්සේ අටක් දෙනවා. මේ බට කැලේට ගිනි තිබ්බාගේ මේ ෂෝක් එකට හිටපු දෙන්න ඇවිලෙන්න පටන් ගන්නවා. ඉතින් එක පැත්තක්වත් නැහි වේරේන වේරාණී සම්මන්ති දුකුදාචනං අවේරේනච සම්මන්ති ඒච ධම්මෝ සනන්තනෝ කියලා එක පක්ෂයක්වත් මේක තේරුම් ගත්තේ නැත්නම් මේ ලෝකය කියලා ගන්නේ ගින්නි ගත්ත ලෝකයක්. 11 ගින්නකින් දැවෙන ලෝකයක්. ඒකේ ඒකපාක්ෂිකව නතර කරන්න පුළුවන් කියන එකයි මේතන පෙන්වන්නේ. මේ මේ බට කැලේට ගිනි ගත්තා වගේ තියෙන එක මුළු ලෝකෙම තියෙන්නේ ගහපාදීන. ඒකට කතංකති භාවය කියලා කියනවා. විග්ගහිය තිට්ඨති කියලා කියනවා. එකට එක කීම කියලා කියනවා. සාරම්භ කියන වචන පාවිච්චි කරනවා. සාරම්භයේ විකතංකති භාවයේ විග්ගහ්‍යවාදී කියලා කියන කියන එකට එක එක කියන එක. අන්න ඒක තමයි අපි කටඋල් කරගෙන ඉන්න දේ. මෙතන මේ මුගලන් සෝංශ කියන එක දෝචස කරන ධර්මයක්. චිත්ත මාත්‍රයක් උපදවගනි. ඔය කවුරු මොනවා කිව්වත් කමන්නේ. ඇහුනට නෑ වුණා වගේ හිටපන්. කන් තිබුණාට බීරෙක් වගේ හැසිරියන්. ඒක මම හිතන්නේ අහලා තියෙනවා මේගොල්ලෝ මේ අනිකුත් සූත්‍ර දන්නේ නැත්තෝ. ආන්න එහෙම යම් වෙලාවට හැසිරෙන කෙනෙකුට يعني මේක හිතට ගත්ත කෙනාට මේක කුසල ඡන්දේ පහල කරගත්ත කෙනාට පස්සේ ප්‍රතිවීක්ෂා කරලා බලනකොට මේ චෝදකේන චෝදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති අප්‍රියමනාපෝ චෝදකයෙකුට කෙනෙකුට චෝදනා කරනකොට චෝදනා කරපේකනට චෝදනාවකින් ගහපා දෙනවා නම් අප්‍රියමනාප ධර්මයක් මම අදිෂ්ඨානයක් කරගත්ත එක නොකරන්න කොහොමද මගේ පහුගිය දවස් ටික මම චෝදිකයට චෝදනාවෙන් චෝදනා කරාද නැත්තම් මගේ එකේ වෙනසක් ඇති වුණාද කියලා පස්සේ සලකා බලන්න කියනවා. සලකා බලනකොට තමයි තේරෙනවා නම් කිසිම අඩුවක් වෙලා නැහැ. මම තාමත් එක ටික කියාගෙන ඉන්නවා. කටුවත්ත දුවිලි පාරක ඇදගෙන යන වගේ සූරගෙන අක්කා නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි කියලා ඉන්නවනේ. එතන තීරු කරගෙන දැන් එනං හිතාගනි මීට පස්සේ මේ කෙලෙස් ඇති නොවෙන්න මම ප්‍රතිසද කරගන්න ඕනේ. ඒකට අවස්ථා තුනක් පැනලා තියෙනවා. එක යා දන්නවා චෝදිකයට චෝදනාවෙන් චෝදනා කෙරුවොත් අප්‍රියමනාප වෙනවා ඒක. දෙක දන්නවා මම දවසක අදිෂ්ඨානයක් කරගත්තා මම මේක නොකරන. දැන් තුන්වෙනි වතාවට ඒක සලකා බලනකොට පේනවා වෙනසක් වෙලා නැහැ. මගේ තාම කෙලෙස අන්නේ වෙලාවට මම මේ කෙලස් ටික මෙනිකම්ම නිකන් අදිෂ්ඨාන කරගෙන අදිෂ්ඨානයේ පීඩන බැන්නම් අපේ චිත්ත ශක්තිය වැඩ. පෞරුෂත්වයට හොඳ නැහැ. මම මේ කෙලස් ටික නැති කරන්න ඕනේ කියලා එයා එතකොට අර අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහති කියලා සරුවචනanse දේශනා කරලා තියෙන ධර්මයේ තාම හිතේ නූපන් අකුසල ධර්මයක් තියෙනවා නම් ඒක නොයිපද වීම පැවැත්වීම සඳහා චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න මට මට ඉස්සරහට හැම චිත්තක්ෂණයක්ම පිරිසිදුයිනේ දැන් තියෙන චිත්තක්ෂණේ මොකක් හරි කුණු කන්දලයකින් ජරා වෙලා වෙන්න පුළුවන්. එනේන චිත්තක්ෂණේ පිරිසුදුයි. අන්නේ චිත්තක්ෂණේ පිරිසුදුවම තබා ගැනීමට මම මනාපයක් පහල කරගන්නවා. ඒකට කියනවා ඡන්දං ජනේති කියලා කුසල ඡන්දේ කියනවා. ඊට පස්සේ යා පරීක්ෂා කරලා බලනවා එනේන චිත්තක්ෂණේ කුණු වෙලා නම් එනේන චිත්තක්ෂණේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් තේරුම් ගන්න තියෙන්නේ මම ওই කොහොම හරි එනේන චිත්තක්ෂණේ මම අර පරණ මතක ගිහිල්ලා දාගෙන කක්ක කරගෙන ගාගෙන චිත්තක්ෂණේ සවුත් වෙලා තියෙනවා මගේ කෙලෙස් යනවා මම දැන් ඉතින් වායමති චන්දං වෑයමක් ගන්න වෙනවා එනේන චිත්තක්ෂණ පිරිසුදු භාවයට එන්න දීපන් කෙලසන්න එපා අනිත් වගේ තමයි තේිනවනම් තමයි එකට එක කියන ගතිය තාම තියෙනවනම් මේකට වායමක් කරන්න චිත්තම් පක් ගන්නාටි ඊට පස්සේ හිත දැඩි කරගන්න දැන් මේක මම ගත්ත විනිශ්චය මට ඉන්න බැරි කම නෙතියි මට ආධ්‍යාත්මික පිටකොන්දක් නැහැ. මම දාසයි. මම බැලු බලු. මම බැගෑ. මම බත් බැලේක්. කවුරු හරි වචනයක් කියපු ගමන් මම කෙලෙස් රාශියක් ඇති කරගන්න. අදිෂ්ඨාන කරලා තියෙද්දි මම දන්නවා මලක අඩුපාඩු තියෙනවා කියලා කල්පනා කරලා මේක කාගවත් දෝෂයක් නෙවෙයි මගේ නිහීනකම කොන්ද බණ නැති ගතිය පෞරුෂත්වයක් නැති ගතිය මම මේ ගත්ත අදිෂ්ඨානෙවත් මට ඉන්න බෑනේ කියලා එයා ඒ චිත්තම් පග්ගන්නහති කියලා හිත දැඩි කරගත්තොත් ඒ මොග්ගලන් සංසේ සඳහන් කරනවා දවසක ඒ ආයසලකා බලනකොට එයාට පේනවා ලක්ෂයක් හමාරක් මම මේ වැරදි එක ටික කිව්වට එක අවස්ථාවක දෙකක මට කේන්ති ගිහිල්ලත් එක ටික කියන්න හිතිලත් මේ අදිෂ්ඨානය නිසා වෑයම නිසා දැඩි කරගත්ත නිසා මම කරබන් ඉඳලා තියෙනවා එතකොට පුදුමාකාර ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය මාය තුල වැඩ. මහා විශ්ින්ම ගන්න අදිෂ්ඨානය නැත්තම් මේ කුසල ඡන්දය දැන් වෑයමක් කරලා තිනවා පරාදයි. දෙවෙනි සැරේ දැඩි කරගත්තා. දැන් Tamanට තේන ලක්ෂ කෝටි වාරයකට සැරයක් මට කල්පනා වෙනවා නෑ. මම එකකින් දෙකකින් බේරුණා කියලා එතකොට ප්‍රීති ප්‍රමෝදයේ පහළ වෙන්න පටන් අර ගන්නවා මේක තමයි සීල ශික්ෂාව අදි සීල ශික්ෂාවක් බාටපත් වෙන තැන. Tamanට තේරෙනවා මේ කාටවත් පෙන්වන්නට නෙවෙයි, ලාභයට නෙවෙයි, සත්කාරයට නෙවෙයි, මේ බුදුහාමුදුරු පිටිපස්සේ කෙවිතක් තියාන මට ගහන්න ඉන්නවට නෙවෙයි. මා විශ්ින්ම ගත්ත ලද වැඩේ හරි ගියා මට දැන් කලාතුරකින් කේන්ති යන වෙලාවට වචන නොකර ඉන්න පුළුවන්. ආනේ විදිහට Tamanට ප්‍රීතිමබෝධේ පහළ වුණා නම් ඒ විදිහට ඒ ගත් ගත්ත වැඩි වැඩි වෙන තාලෙට දියුණු පවුණු වෙන තාලෙට විහාතබ්බං තම් මේකට කියනවා ආජීවය කියලා ජීවිතේ සකස් කරගනින් ඕක තව ටික ටික වැඩි වෙන දැන් පුළුවන් බව තේරෙනවානේ. ওই මහා කළු ගල දැන් පැලිරක් ගියානේ. දැන් ওই පැලිර දික් කරපන්. ඕකට කුඤ්ඤ තියලා ගහපන්. ගහනකොට ගහනකොට පැලිලම යන. ආන්නේ විදිහට යම් කෙනෙක් ඒ ඒ තමන්ගේම ධර්මතාවයේ තමන් අත්දකපු දේ වඩා වර්ධනය වෙන විදිහට කටයුතු කරනවා නම් ඒක නාර කියනවා ඒ අණුව ජීවත් වෙනවායි කියලා ඒ කවුරු කිව්වට නෙවෙයි බයට නෙවෙයි තමන් අත්දකලා හිතා ගන්න බැරි වෙනසක් ජීවිතේට ඇතුල් වෙලා තියෙනවා ඊට පස්සේ අහෝත අහෝරත්තං සික්කිතබ්බං කුසල කුසලේසු ධම්මේසු දිවා රාත්‍රී දෙකේ මේක මතක් කරන්න කියනවා මම අවුරුදු 2600 ඊට පස්සේ බුදුබණක් ඇහුවා මම ඒක වෙලාවක හිතට ගත්තා. හිතට යනකොට බලනකොට ඒක වෙලාවකට වැරදිලා. දැන් ඔන්න ඉඳලා හිටලා මට පේනවා මේක ටික ටික හැදෙනවා. අනේ මට රාත්‍රියවත් මීට පස්සේ මේක ටික කියන ගතිය පහළ වෙන්න එපා. අනේ දවල් හෝ වේවා පහළ වෙන්න එපා. මම මේ ඉගෙනගත්තු කුසලතාවය. ඒක ටිකට නොකියන ගතිය. සුවච ගතිය. මෘදු ගතිය. අනදිමානි ගතිය තව තව වඩා ගන්න ඕනේ කියලා ඒ කෙනායේ කුසල ධර්මයන් කෙරෙහි අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනීති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති කියන්නේ අභිධර්ම පොතේ තියෙන එකක් නෙවෙයි. කවුරුත් ඇවිල්ලා ටොක්කක් කනලා කියලා දෙන එකක් නෙවෙයි. Taman දැකලා තියෙනවා මට ඉඳලා හිටලා වෙලාවක එකට එක නොකිය ඉන්න පුළුවන්. හැබැයි මම මෙතෙක් කල් ඉඳත් ඇති මම සමාදන් වුණේ නැහැ. දැන් සමාදන් වෙනවා. මම මේක ටිකට වැඩි කරන්න ඕනේ කිව්වොත් ඔය ලක්ෂි තමන් පිච්ච පූජාවල්වත් කටිනු පිංකම් වලින් නෙවෙයි කුසල් සිද්ධ වෙන්නේ මෙතන විතරයි. කුසලයේ කියන්නේ ඔන්න ඕකට. මේ අකුසල් නොකර සිටීම තමන්ගේ වැරවැයීමෙන් උපවර පස්සේ කොට කුසලයේ කියන තුන් බුද්ධහගම් කාරේ මූලධර්මවාදී වෙනකොට අපි කුසල් කරනවා පිංකම් කරනවා කියලා මොන තරම් අමනකම් කරනවද කියලා පොඩ්ඩක් හිතන්න. මොන තරම් ව්‍යාපාර හදාගෙන තියනවද කියලා මේ සාසනේ බුදුහාමුදුරුවෝ දීපු පණිවිඩේ ලංකාවේ ඉන්න සංඝයාට කියන්නේ පින්කම් අධ්‍යක්ෂකවරු කියන. අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුගේ ධානියක් වන්නත් මිනිහෙක් වන්නත් පින්කම් 3-4ක් හදාගන්න. එහෙම නැත්නම් උපන් දිනේට තව පින්කම් ටිකක් හදාගන්න. ගේකට මුල් ගන්න තියන කියලා තව පින්කම් ටිකක් හදාගන්න. ඉතින් මුද්දේ ඉඳලා හැන්ද වෙනකන් සැලසුමම පින්කම්මයි. මේක මේ මේ අපි ඉපදිලා අවුරුදු 60 70 මට දැන් 60 ගණක් වෙන්නේ. ඒ කාලේනේ. නමුත් මෙහෙම නැති යුගයක් ලංකාවේ තිබිලා තියෙනවා. සර්වචන්සේ පිරිනුවම් පාලා අවුරුදු 1000ක් විතර යනකම් ලංකාවේ පිස්සු කෙල්ල නැහැ. ඒ ඔය වගේ ඔය වගේ පිස්සු කෙලියා නම් සුවන්වැලි සෑය වගේව හදන්න බෑ. ලෝවා මහබෑ වගේ හදන්න බෑ. ඒ මිනිස්සු මේ විකාර කරලා නැහැ. ඒ මිනිස්සු මේ එන්න තියෙන අකුසල නතර කරගෙන ඒක කුසලයක් කරගත්තට පස්සේ රජුරවන්ට තියෙනවා රටවැසියන්ගේ ශ්‍රමයේද ධනයේද ඉඩන්ද ඔක්කොම තියෙනවා. ඒ මිනිසුත් මේ තම තමන්ගේ ගෙවල් ලොකුවට හදන්න ගියේ නෑ. පන්සල හැදුවා. පන්සලේ ලොකුවට මේ වගේ කටයුතු කරනවා. අන්තිමට රජුරුවන් අනුග්‍රහයත් ලැබෙනවා. ලංකාව වෙන රටවල් වල වගේ විශාල මේ වගේ ආමකයක මධ්‍යස්ථාන හදනකොට අපිට සංසන්දනය කරලා බලන්න පුළුවන් අම්මෝ අපේ ඔය අබේගිරිය ජේතවනාරාමේ වගේද මිසරේ පිරමීඩ ඊට වැඩි ලොකුයි කියලා. උගොල්ලෝ දැනගන්නව සීරම වාල් සේවාවෙන් කරපුවා. මිනිස්සු මරලා කසෙන් ගහලා ලේ පෙරපෙරි. අපේව නැ පූර්ණ සද්ධාවේ නාලා කියලා ගිහිල්ලා මේ බුද්ධ කෘත්‍ය කරලා. ඒ කරේ මොකද්ද? ওই පිංකම් කතාවක් නෙමෙයි තිබුණේ අකුසල් නොකර හිටියා. ඒකට නතර ප්‍රීති ප්‍රමෝදය බුද්ධ පූජාවක් වෙනවා. ඒක නිකන් මේ මේ චතුමදර පූජා කරා වගේ නේ බුදුහාමුදුරුවෝ. අෂ්ටපාන පූජා කරා වගේ බුදුහාමුදුරට මේ මම මේ කවුරුත් එක්ක ගැටෙන තියෙන එකක් වචනේ කතා නොකර සිටීමේ ගැටුම නතර කරා. ඒක මම දන්නවා. මම හෙට කරනවා. ඉදරක් කරනවා. කරන්න කරන්න බුද්ධ පූජාවක් කරනවා. ඉතින් මෙව්වා මේ මේ මේ වගේ කණ්ඩායමකට නැතුව මම රේඩියෝ එකේ එහෙම කිව්වනම් කොහොම හිටියි කියලා හිතනවා. මේ වීදුරුවට ගල් ගහන. ඕගොල්ලමයි ගහන්නේ මට. ඔය මෙතනදී ඔය මං කී කරු කරගෙන ඔය ධානය හිටියට එළියට ගිය ගමන් තොප්පි සේරම එකයි. ඔක්කොම උත්සව පින්කම් අධ්‍යක්ෂකවරු. ඒත් කමක් නැ මේ වෙලාවේ කරබන් ඉන්නවට මං ස්තුතිවන්ත වෙනවා. නිසා කරුණා කළ හිතාගෙන මේ ඔක්කොම ඒ ආරවුල්ලට ආරෝවට ගැටුමට කතංකති භාවේත විග්ගහියතිත්‍ති කියන විදිහට හිතියට ඒකපාක්ෂිකව මේක නැත කරතයි. ඒකයි මේකේ තියෙන ශ්‍රේෂ්ඨම වැඩි. අනිත් පක්ෂේ මොන විදිහට අක්කා නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි කිව්වට මේ පැක්ෂ දන්නවනම් ක්ලච් එකයි බ්‍රේක් එකයි බාගෙන හැටි ඔක්කොම උලම්බයි. කළ හැකි. කළ හැකි ඒකයි අපි මේ ශීලක පිළිහිටලා සාමනීර වෙලා පැවිදි වෙලා භික්ෂුණී වෙලා මොන එක වෙලා හරි මේක ඉස්සරහට ගෙනිච්චොත් ඒ සඳහා අපිට අවුරුදු 2600 ප්‍රශ්නයක් වෙන්නේ. ඒ සඳහා අපිට මේ හැතැම් දාස් ගානට ඉස්සරහේ බුදුහාමුදුරු මේ ඈත දනකයි දේශනා කරේ දැන් අපි ඉන්නේ මේ ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කේ ඉස්සරනවනේ ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ධර්මතාවයට කාලය සහ දේශය බලපාන්නේ නැහැ. නිසා කාට හරි පුළුවන් නම් අනුමාන ඥාන දක්ලා එයා කරනකොට මට අමනාපේ පහළුණා නිසා මම ඇතුමුත් මේ වැඩේ වුණොත් මටත් අමනාපේ පහළ වෙනවා දැනට ඇති වෙන්න පහළ වෙලා තියෙනවා මත්තට මම චිත්ත මාත්‍රයක් උපදව ගන්නවා ඊට පස්සේ දුර්වච වෙන්නේ අඩු කරනවා ඊට පස්සේ නැවත කල්පනා කරලා බලනකොට තමයි තේරෙනවා නම් ගැටුම් අඩු වෙන ගතියක් තියෙනවායි කියලා ඕක තේරුම් අරගන්නට මීටරයක් යන්ත්‍රයක් සමීකරණයක් ඕනේ නැත්නම් තම්බි කෙනෙකුට උනත් තේරෙනවනේ. භාවනා කරන පොඩියෙකුට උනත් තේරෙනවනේ දැන් ගැටුම අඩු වෙලා තියෙනයි කියලා. ඒ මිනිහයාට තේරෙනවනේ අසහනෙ අඩු ගතියක් තියෙනයි කියලා. ඉස්සරහට වැඩක් තියෙනයි කියලා. එන්නෙන් ආතතිය අඩු වෙනවයි කියලා. ඉතින් ඒක පරියංකේට මේක 100 200ක් බලපාන. එහෙම අදහසින් ඇවිල්ලා වාඩි වුණා නම් ඒ මිනිහයා දන්නවා මේ පරියංකේ නැගිටලා ගිහිල්ලත් මම කරන්නේ මේ ගත්ත මේ ගැටුමක් ඇති නොකර ගන්න ගතිය සුදු කොඩි දානවා කියලා අපි යුනිවර්සිටි එකේ ඉඳදී කියන්නේ දෙකොල්ල ගහ ගන්නකොට අපි සුදු කොඩියක් කරනවා වටේ ඇවිදිනවා නෑ ෂේප් න්‍යාය කියලා කියන්නේ ෂේප් න්‍යාය දාන ඉතින් ඔක්කොමලා හිතන්නේ මහා මොනෝන්ජලයා මහා කොන්දපන් නැති එකා මේ ආයුධ සන්නද්ද නැතිකම නිසා ෂේප් න්‍යාය දානවා කියලා නෑ බුදුජානනාංශේ මහා පුරුෂයෙක් ඇත්තු 16ක් මෙහෙම නතර කරන්න පුළුවන් ශක්තියක් උන්වහන්සේට තිබුණා. නමුත් නාලාගිරි ගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කරාටි ගැහුවේ නැහැ, කුංගුව ගැහුවේ නැහැ. මොකක්වත් නැහැ අත දික් කරලා කිව්වා විතරයි. නැසින උඹත් තථා මාත් තථා. බුයි වැඩින් අපාය යනවා. එච්චරයි කියන්නේ. දන ගැහුව. දැන් එහෙම බෲස්ලිලා එහෙම ගියා නම් මොන දෙල්ලන් දායි දතා ඉස්සරහා <laughs> පිස්ටල් එක ගනි, කඩුව ගනි, පලිය ගනි දැන් ඔයගොල්ලෝ ජේම්ස් බොන්ඩ් ෆිල්ම්ස් වලට ගිහලා ඒකනේ කරන්නේ. බුදුදහමේ මොකක්වත් නැහැ. හැබැයි නෝන්ජල් නැහැ. හිතන්න එපා නිකමට හරි මේ බුදුදහමේ නෝන්ජල්කමයි. ඒක බුදුදහමේ රාහුල කුමාරට දුන්නේ උදේ පාන්දර වැලි දෝතක් උඩ දාලා. මට මෙච්චරක් උපදෙස් ලැබෙන්න කියලා බතපන්. ඒකමනේ අපිටත් මේ රාහුල කුමාරට වගේ දීලා තියෙන්නේ. ඒක එක සැරේ නතර කරන්න බෑ. චිත්ත අධිෂ්ඨානයක් ගන්න මම අකතංකති වෙන්නම්. චින්න කුක්කුච්චං වෙන්නම් විග්ගහ්‍යවාදී වෙන්නේ නැහැ දෝවචස්ස වෙන්නේ නැහැ අක්කම වෙන්නේ නැහැ අප්පදක්කිනක් ගහයි වෙන්නේ මම පදක්කිනක් ගහයි වෙනවා කම තාත් ඇති කරනවා සුවච වෙනවා එකිනෙකට කියන්න යන්නේ කියලා ගත්තට හිතන්න එපා ඒක දෝචස්ස කරන කියලා අපි සීලයට ආඩම්බරයි මට තව වෙලා අවශ්‍යයි මේක කොහොමද මේ වීතික්‍රම මට්ටමින් නතර වුණාට පස්සේ පරිඋත්ථාන මට්ටමින් එන්නේ කොහොමද අනුසේ මට්ටමින් වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන හරිම විචිතුරුයි ඒකේ ඇතුළත කතාව. ඉතින් මම බලාපොරොත්තු වෙනවා හෙට මේක තව ඩිංගිත්තක් ඇතුළට ගිහිල්ලා බුදුහාමර මේක මුලිනු පුරා දාන හැටි. නිකන් සමාජ මට්ටමේ ආචාර මට්ටමේ නෙවෙයි. හිතකේ මුලිනු පුරා දාන හැටි විශේෂයෙන් මේක අදාළ භාවනා යෝගාවචරයට විතරයි. ඉතින් අපි ඒක හෙටර කල් තියාගමු. අද මේ වෙනකන් තමයි මේ ඇති කරන් තියෙන මේ සීලයට ආඩම්බරයක් වශයෙන් එහෙම නැත්නම් අදි ශීලයක් වශයෙන් එවම කරන්න බලාපොරොත්තු වෙනා චිත්ත භාවනාවට අනුග්‍රහයක් වශයෙන් පුළුවන් තරම් මේ අනුමාන ඥාණය පාවිච්චි කරලා දුරච වෙනව විනුවට සෝවචස්ස සුවච වීම සඳහා ඒ චිත්ත tattය චිත්ත මාත්‍රාව ඇති කර ගැනීමට සීල දෙනාට මේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා